සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං අති ගෞරවණීය මහා සංඝරත්නය වහන්සේයි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහි මානුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගින් නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් විදර්ශනය කරන්ට. ඒ නිසා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල හිත මෙහෙවන්නේ නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි බොහෝම වමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ මට හිතෙනවා සකසා බොහොම වමනාවෙන් මේ ධහම ශ්‍රවණය කළොත් අපි ලැබුණු මනුෂ්‍ය ජීවිතේ හිස් නොවේ. වටිනා ඥාන දර්ශනයකට අවස්ථාව ඇති කර ගන්න අපිට පුළුවන් වෙයි. ඒ සඳහා සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ගාථාවක් තමයි මම මාතෘකාව වශයෙන් තිබුණේ. මම මාත්‍රිකා කළ ධර්මයේ අර්ථයන් තේරුම් කරලා දෙන්න පෙර පොඩි වටපිටාව ගැන යමක් මේ දේශනාව තුළදී මතක් කරනවා නම් හොඳයි කියලා හිතුණා. කාල වේලා ගියත් ඒක මම පුංචි කතාවකින්ම පටන් ගන්නම්. ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක දෙනමක් දෙන්නේ හිටියා. මේ දෙන්නා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා දැන් එක්කෙනෙක් හිටියා මේ උපාසක මහත්තයා ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා හරීම ශ්‍රද්ධාව ඇති කරගත්තා. මේ උපාසක මහත්තයාට අදහසක් ඇති වුණා පැවිදි වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීන් වහන්සේ වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ අනුකම්පාවෙන් මාව පැවිදි කරන්ට කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ උපාසක මහත්තයට කියනවා පැවිදි කරන්න පුළුවන් නමුත් ඔබගේ පැවිද්දට අකමැතිය ලබා ගන්න කවුරු හරි ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ මට ගොඩක් අය නැහැ. නමුත් එකම එක මල්ලි කෙනෙක් ඉන්නවා. හොඳයි එහෙනම් ඔබ ගිහිල්ලා මල්ලිට මේ බව දැනුම් දීලා අවසරය අරගෙන එන්න කියලා. මොකද මේ උපාසක මහත්තය පුංචිම කාලේ මේ උපාසක මහත්තයගේ අම්මයි තාත්තයි දෙන්නම කලුරිය කළා. හැබැයි ගොඩාක් ධනවත්. ඒ කලුරිය කරන අවස්ථාවේදී මේ වැඩිමහල් කෙනා තමයි තිස්ස, ඒ උපාසක මහත්තයා තිස්සට කතා කරලා කිව්ව පුතේ අපි නැති වුණාට නැති කාලෙක මල්ලිට දුකක් දෙන්නේ නැතුව හොඳට බලාගන්න කියලා. ඒ දෙමව්පියන්ගේ වචනේ නිසා මේ තිස්ස උපාසක මහත්තයා ගිහි ජීවිතයකට ඇතුළත් වෙන්නේ නැතුව මල්ලිට උපකාර පිණිස අකුරු ශාස්ත්‍රය උගන්වන්නේ මල්ලිගේ ජීවිතය සාර්ථක කරගන්නමයි කටයුතු කළේ. සුදුසු කාලේ එනකොට මල්ලිට අවහගහ කටයුතුකුත් කළා දීලා තමන් සතු ධනයෙන් භාගයක්ම මල්ලිට දුන්නා. ඊටු භාගේ තමන් සන්තකව තියාගත්තා. ඉතින් මෙන්න මේ මල්ලි විතරයි මේ තිස්ස උපාසක මහත්තයාට හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙදරින් අවසර අරගෙන එන්න කියපු නිසා මේ තිස්ස මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා මල්ලිට කිව්වා මල්ලි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය අහන මට මේ සසර ගොඩාක් දුකයි කියලා හිතෙනවා. ඒ නිසා මට මහාන වෙන්න අදහස තියෙනවා. මට මහාන වෙන්න යන්න ඕනේ. ඒ පාර මේ මල්ලි කියනවා අයියේ අයියා මොනවද මේ කතා කරන්නේ? අම්මා නැති මට අම්මා වුණෙත් අයියා, තාත්තා නැති මට තාත්තා වුණෙත් අයියා, මට ඉන්න හැම නෑදෑයෙකුටම ඉන්නේ අයියා. අයියා ගියාම මේ ලෝකෙම මට නිවෙනවා. ඒකට නම් අවසර දෙන්න බෑ. ඊට පස්සේ නොයේ කාරණා කියනවා කියලා මල්ලි මං තතු මේ ධනයත් ඔක්කොම ඔබ ගන්නේ අරගෙන මට අවසර දෙන්න. ඒකටත් කැමති වෙන්නේ මට එපා. මට ඊට වඩා අයිය වටිනවා. ඊට පස්සේ මේ තිස්ස උපාසක මහත්තයා පුංචි කාලේ ඉඳන් මේ මල්ලිට කරපු උපකාර මතක් කරනවා. සමහර විටක Taman ගැන බලන්නේ නැතුව ආහාර ටිකවත් මෙයාට ආහාර සපයලා දුන්නේ නැහැටි උගන්වපු හැටි මේ හැම දෙයක්ම මතක් කරලා මල්ලි මේ කරපු උපකාරයට මට එකම එක උපකාරයක් විතරක් කරන්න කිව්වා. කියන්න මට පුළුවන් ඕන උපකාරයක් කරන්න මට පැවිදි වෙන්න යන්න අවසර විතරක් දෙන්න ඒ වෙලාවේදී මෙයාට බෑ කියන්න බැරි හින්දා අයියාගේ කැමැත්ත ඒකම නම් එහෙනම් පැවිදි වෙන්න කියලා අවසර දුන්නා ඊට පස්සේ මේ මල්ලිගෙන් අවසර අරගෙන තිස්ස උපාසක මහත්මයා සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා උපසම්පදාවත් ලැබුවා ලබලා ඒ චේතනාරාමයේදගෙන බණ භාවනා කරද්දී ගමේ බොහෝ අය දැන හඳුනුම්කම නිසා නිතරම විහාරයට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේව හම්බ වෙනවා. මේක මේ ස්වාමීන් වහන්සේට කරදරයක්. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඊට ටිකක් ඈත කවුරුවත් නැති කැලෑවක ගමක කැලෑවකට ගිහිල්ලා ඒ කැලෑවේ ගල් වෙනක් ඇසුරු කරමින් ඉන්දපාති කරගෙන තනියම රෑ දවල් දෙකේ අප්‍රමාදීව භාවනා කරනවා. මේ අවස්ථාවේදී ඒ මල්ලිගේ ඒ පවුලට නෝනට හිතුණා මේ තිස්ස මහාන වෙච්ච එක නම් බොහොම යහපතක් අපිට උනේ. හරීම ලාභයක් අපිට උනේ. මොකද තිස්ස මහාන වෙච්ච නිසා එයාගේ සම්පූර්ණ දේපොළ අපිට අයිති වුණා. ඉතින් බැරි වීමකින්වත් මේ පැවිද්ද කලකිරිලා ආපහු ආවොත් මේ ධනය ආපහු දෙන්න වෙනවා. ඒ නිසා ආපහු එන්න ඉස්සලා මෙයාව මරවන්න ඕනේ කියන අදහසක් ඇති වුණා. ඇති වෙලා මේ තිස්සහාමුදුරුවෝ ඉන්න ගල්ලෙනට ගිහිල්ලා තිස්සහාමුදුරුවම මරන්න කියලා හොරු කණ්ඩායමකට අල්ලසක් දුන්නා. ඊට පස්සේ මේ බොරු ටික මොකද කරන්නේ තිස්සහාමුදුරු ඉන්න ගල්ලිනට යනකොටත් තිස්සහාමුදුරු සක්මන් භාවනාව කරමින් ඉන්නවා රාත්‍රියේ. ඊට පස්සේ හොරු ටික වට කරගත්තා. වට කරගත්තාම මේ තිස්සහාමුදුරු අහනවා ඇයි උපාසක මහත්තුනි මේ වෙලාවෙත් අපි ආවේ ඔබ වහන්සේව මරන්න. මොකක් නින්දාද? ඔබ වහන්සේව මරුවහම අපිට විශාල ධනයක් හම්බ වෙනවා. ඒ නිසා ඊට පස්සේ කිස්සහඳුරු කියනවා එහෙනම් දැන් මරන්න තු වෙන දවසක ඇවිල්ලා මරන්න. දැස මේ හොරු කියනවා නෑ හෙට උදේ ඇවිල්ලා මරන්න. ඊට පස්සේ හොරු කියනවා ඒකට දැන් අපි දැම්මම මරන්න ඕනේ. මට ඊට පස්සේ කිස්සහඳුරු කියන එක රාත්‍රියක් විතරක් දෙන්න මට ඒකටත් හොරු කැමති නැහැ. නායක හොරා කියනවා දැන් මම මරන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඇවැත්නේ මේ පින්වුතුනේ මම ඔබට ඇටයක් වෙන්නම්. ඒ ඇටය තබාගෙන එකම එක රැයක් විතරක් මට ජීවිතේ දෙන්න කිව්වා. මේ කැලේ කවුද ඔබට අප වෙන්නේ? ඊට පස්සේ මේ 36 මුදුරු සක්මනේ කේවලට ගිහිල්ලා එතන තිබුණු විශාල කළු ගලක් අරගෙන මේ කකුලේ කලව වලට ගහගෙන උකුල් ඇට දෙක තමන්ම බිඳගත්තා. ඇවැත්නි පැනලා යන්න මේ පින්වත්නි පැනලා යන්න බැරි විදිහට මේ ඇටේ ඇද්ද කියලා ඇහුවා. මේ හුරුපවා සංවේගෙට පත් වුණා. අනේ මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් මරන්න නේද අපි ආවේ කියලා ඒ අයද බය වෙලා ගියා. ඉතින් මම මේ කතාව මතක් කළේ තුන්වත් ස්වාමීන් වහන්සේ අතීතයේ මේ ශාසනය ඇතුළු කළ ස්වාමීන් වහන්සේලා ජීවිතය ගැනවත් බලන්නේ නැතුව ධර්මයේ මූණ බලමින් ධර්මයේම ගරු කරමින් ධර්මයේම ජීවිතේ පූජා කළා මේ ශාසනයේ වැඩ වාසය කළේ. එහෙම හිටපු නිසා ඒ කකුල වේදනාවම අරමුණු කරලා ඒ තිස්ස ස්වාමීන් වහන්සේ පහවදා උදේ අරිහත්ත්වයටපත් වුණා. එහෙමම පිරුණම් පෑවා. ඉතින් මේ ශාසනය ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා අතීතයේදී බලනකොට එබඳු විදිහේ මහා උනන්දුවක මේ ශාසනය ඇසුරු කළේ ඇයි ඒ තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා. මේ හිමක් කොනක් පරක් තෙරක් නැති සංසාරේ එනකොට කකුල් දෙක කැඩුන එක වාරයක් නෙමෙයි කැඩෙන්න තියෙන එක වාරයක් නෙමෙයි නමුත් එකර රැයක් හෝ කකුල කඩාගෙන භාවනා කළොත් මේ දුක ඔක්කොගෙම මිදින බව දැනගෙන හිටියා. මේ දීර්ඝ සංසාර කෙලවරක් නැති ජරා මරණ සංඛ්‍යාත ස්වභාවයේ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා. පින්වතුනි කොහොමද ඒ ස්වාමීන් වහන්සේක දැනගත්තේ? ඒ බව බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේතුම්හා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ මුල් කෙලවරක් පණවන්න පුළුවන්කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසරේ මේ අත දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්නවා. පෙන්නලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නිකම්ම සසරේ මේ අත දිව්ව සැරිසරුව නෙමෙයි. මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරිකල්ලා පෝපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හරි හම්බ කරලා පෙන්නපු හරි හම්බ කරලා පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතේ සිනුත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තිරිසන් ආත්මවල උපදිනකොට බෙලි කැපුම් කන වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මෙහෙම දේශනා කළා මේ ලෝකයාගේ සිත් ගැන දන්න නිසාම භාග්‍යතුන් වහන්සේ තවත් වචනයක් දේශනා කරනවා. මහණෙනි මේ පටිච්ච සමුප්පාදය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකේ කැරෙන්ට අනිත් අය මගේ වචනේ විශ්වාස කරන්නෙත් නෑ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කියලා කියනකොට සමහර විටක හිතෙන්නේ මේ ටිකක් බර කරලා පෙන්වන්න හදනවා මේ අතිවර්ණනාවක් හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අපි අදහන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. මේ සසර එච්චරම දුක්සහගත නිසාමයි බුදුරජාණන් වහන්සේ අපිට එහෙම දේශනා කළේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ අපිට නොපෙනුනත් භවය තුල එහෙම දුකක් තියෙන නිසා භවය තුල ඉන්න සත්වයෝ ඒ බඳු දුකක් විඳින නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය හරියට මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් වගේ මේ ලෝකෙ කොච්චර විශාලද වාහන තියෙනවා ගොඩනැගිලි තියෙනවා නමුත් මාළු ටැංකියක ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයි බැරි වීමකින් හරි කියන්න පුළුවන් කමක් තිබුණොත් ඒ මාළුන්ට පණිඩයක් එහෙම දෙන්න පුළුවන් කමක් තිබුණොත් ලෝකයේ කියලා කියන්නේ ওই ටැංකිය විතරක් නෙමෙයි. තව විශාලයි වාහන තියෙනවා, පාරවල් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා කියලා කියන්න පුළුවන් බොරු කියන්න එපා කියයි. මොකද තමන්ගේ ජීවිතයේ අත්දැකීමයි තමන්ට අත්දැකීමයි. හැම කෙනෙක්ම කතා කරන්නේ තමන්ට තමාව උපමා කරගෙන. ඒක එහාවක් දෙන්නේ පිළිගන්නේ ඒ වගේ පින්වතුන් ස්වාමීන් වහන්සේ අපි අද අපේ ජීවිතයත් හරි ටැංකියක වගේ. ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, කයට ස්පර්ශ දැනෙන, මනසට අරමුණු දැනෙන දේ තුල විතරක් ජීවත් වෙමින් මම මම මගේ මගේ කියලා හදාගත්ත එක ටැංකියක් තියෙනවා. නමුත් මේ ටික මේ ලෝකේ තියෙන ඔක්කොම නෙමෙයි මේ ටැංකි සහගත ජීවිතයෙන් යහත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ දේශනා කරන්නේ. සතර අපාය ගැන, දිව්‍ය ලෝකය ගැන, ඒ වගේම සතර අනුවරාග්‍ර බව, දුක් විඳ බව දේශනා කරන්නේ මේ ටැංකියෙන් එදිට ගිහිල්ලා. නමුත් ඒ පණිවිඩය අපිට කියනකොට ටැංකියකින් අපි ඒ වටපිටාව බලලා ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් අපිට හොඳට මතක තියෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මානසික මට්ටමෙන් ඔබට ගිහිල්ලා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මේ දීර්ඝ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ඉද්දී ඇස් දෙකම අන්ධව ගල් මුල් වල පය හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල අපේ ඕන තරම් ඇති. අතපය හතරම නැතුව පිළික් වෙලා මරුණු මරුණු වාරවල ඕන තරම් ඇති. හොරි කුෂ්ඨ දඩ හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරපු ජීවිතේ ලබාගත් වාරවල් කියන්න බෑ. ඒ වගේම නොයෙක් පිළිකා බගන්දර ආදී පාප රෝග හැදිලා මරුණු වාරවල් ලෝණ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් විටිලා හිස පොඩි වෙලා මරුණු වාරවල් ලෝණ තරම් ඇති. ඒබඳු දේ ඒබඳු දුක අපි කරා එන්න තියෙන හේතුව තාම හැමමයි. ඒ හින්දා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න අපි මේට වඩා නම් ටිකක් උත්සාහවත් වෙන්නට ඕනේ. ගොඩාක් දිනෙක සසර මෙතරම ඉපදිලා මෙතරම දුවනවා පරතරක් හොයන්ට උත්සාහවත් වෙන්නේ ජීවිතයක යථාර්ථය ගැන නිකමට හෝ මෙනෙහි කරන්ට හිතෙන්නේ බොහොම ටික දිනකටයි. මේ දුර්ලභ බුද්ධෝත්පාදයේ කාලය ලැබිලා සසර දුක් දුක් නිවන සත්‍ධර්මයක් ලැබුණ මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ ඊටත් වඩා අපි වාසනාවන්තයි. ගිහි සංයෝජනත් අතහැරලා ගිහියන්ගේ තියෙන කටයුතු මිදලා මේ ශාසනයටත් ලං වෙන්න පුළුවන් වෙලා ඉතින් ඒ ඒන් භෝජන අරගෙන මේ ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරගන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. සසරට වැටුණු දවසට අපි බේරගන්න කවුරුවත් ඉන්නේ මේ ලෝකේ ස්වභාවය තමයි මේ අරමුණු කරගෙනයි ජීවත් වෙන්නේ නමුත් නුවණක් තියෙන කෙනෙකුගේ ලක්ෂණය නම් මසසට පේන දේට වඩා ඔබෙන් ප්‍රඥාවෙන් දකින්න ඕනේ ඒ නිසා මම මේ ටික මතක් කළේ අතීතයේදී බුදුරජාණන් වහන්සේ ඕනතරම් ලෝකේ පහළ වෙන්න ඇති සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයක් දේශනා කරන්නට ඇති. ඒත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි මේ ධර්මයේ නොඅසපු නිසා නොබලපු නිසා තාම අපි හැමදෙනාම මේ සංසාරේ එනවා ඇවිදිනවා. අද දවසේදී හරි මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේදී මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් මේ සසර කෙලවරක් නැහැ. ඒ නිසා මේ ශාසනය හෝ ආදරෙන් ඇසුරු කළොත් අපිට මේ ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. ගොඩාක් ඕනේ නැහැ. අපි අනන්ත සංසාරේ බොහෝ දේවල් කළා ඇති. එකම එක ජීවිතයක් හදවතින් මුතුනුරවන්ට පූජා කරන්නට යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමන් ලෝකම් පබහසිතී අබ්භා මුත්තෝ චන්දිමා යමෙක් ප්‍රමාදීව ඉඳලා හරි පසුව අප්‍රමාදී වෙනවා නම් වලාකුලින් මිදුණු හඳ ලෝකේ බබලනවා වගේ බබලනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපේ ජීවිතවල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ ජීවිතවල යම් පසුබෑම් තියෙන්න පුළුවන්, තිබුණා වෙන්න පුළුවන්. දැන් හෝ අපිට අනේ අපි හැම දෙයක්ම අතහැරලා මේ ලෝකෙන් යන්ට වෙනවා දවසක් ගෙවෙනවා කියන්නේ මේ බුද්ධෝත්පාද කාලේ ගෙවෙනව නේද? දවසක් ගෙවෙනවා කියන්නේ මේ මනුස්ස ජීවිතය අතහැරෙනව නේද? දවසක් ගෙවෙනවා කියන්නේ ජරා මරණ දුක නැති කරන සද්ධර්මය අපිට අහිමි වෙනව නේද කියලා සිහි කරලා සංවේගයක් ඇති කරගෙන Tamanට හැකි ශක්ති ප්‍රමාණයෙන් හරි මේ ධර්මයේ යෙදෙන්න මේට වඩා වැඩි නැඹුරුවක් ඇති කරගන්නට අපේ පින්වත් ස්වාමීන් වහන්සලා අදහස් කරගන්නවා නම් ඒකම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්තියත් වෙදී දියුණුවක් වෙනවා. අතීතයේදී මේ ශාසනය බාර වුණේ මහා සංඝරත්නයට මහා සංඝරත්නය ඒ සද්ධර්මයේ දන්තුයට පහන අපි ගාවට ගෙනත් දීලා තියෙනවා. ඒක ඉදිරියට අරගෙන යන්නේ කර අපේ යුතුයකමක් පස්චේම ජනතාවට කරන අනුකම්පාවක්. ඒක අපිට අපේ පෞද්ගලික අදහස් වලට එකතු වෙලා පෞද්ගලික කෙලෙස් වලට එකතු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමදෙනාම කතා කරගෙන හැමදෙනාගේම තියෙන අඩුපාඩු හදාගෙන කොහොමද නියම පිරිසිදු ශාසනයක් හදාගන්නේ හදන්නේ කොහොමද එදා නික්ලේශී රහතන් වහන්සේලා වැඩ හිටපු ඒ පරිසරයේ මේ ශාසනය අපි ඇති කරන්නේ කියලා හැම කෙනාගේම මනස තුල ඇති කරගන්නවා නම් ඒක බොහොම වටිනා කාරණාවක් වෙයි මේ බුද්ධ ශාසනය පැත්තෙන් ඒ ටිකක් නම් මතක් කළා විශේෂයෙන්ම මේ සද්ධර්මයේ අවබෝධය අපේ ජීවිතෙන් අත නොහැරෙන්න අපි ජීව ඇති කර ගන්න ඕනේ ධම්ම අවබෝධය ලබා ගන්න ඕනේ කාතාවක් මම මාතෘකා කළේ ඒ තමයි සම්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනා මේ ගාථාව දිහා බැලුවාම බොහොම කෙටි. නමුත් මුළු බුද්ධ ශාසනයම කෙටි කරලා කැටි කරලා තියෙන ගාථාවක් මේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් තුල ලෝකයේ වැඩෙන්දිමින් දේශනා කළ සියලුම ධර්මයේ මේ තුල අඩංගු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කඳු වශයෙන් ගත්තාම 84000ක් වෙනවා. ඒ 84000 ධර්ම ස්කන්ධයම මේ ගාථාව තුළ අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්තිය විනය සූත්‍ර අභිධර්ම කියලා තුනකට බෙදෙනවා. ඒ පරියප්ති ශාසනය මේ ගාථාව තුළ අන්තර්ගතයි. එතකොට මෙන්න මේ අතීතයේදී වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කළේ අනුශාසනා කළේ මේ ගාථාව ඌ පරිදි අනාගතයේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කරන්න යම් ශාසනා කරන්නෙක් මේ කාතාව වූ පරිදි දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කරන්න යම් ශාසනා කරන්නෙක් මේ කාතාවේ වූ පරිදි අපි පොඩ්ඩක් මේ ධර්මයේ තුල තියෙන පදගතාර්ථයන් සම්මර්ෂණය කරලා බලමු ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම අනුශාසනා කරන්න කියලා සම්බ පාපස්සා කරනං සියලු පව් කරන්ට එපා කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝදපණං සිය සිත පිරිසුදු කරගන්නට තමාගේ සිත පිරිසුදු කරගන්නට ඒ තම බුද්ධාන සාසන ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට සියලුම බුදුරජාණන් වහන්සේලා මේ විදිහටයි ලෝකෙට අනුශාසනා කරන්නේ. ඇයි මෙහෙම අනුශාසනා කරන්නේ? මොකක් නිසාද අනුශාසනා කරන්නේ? අපි මෙන්න මේ කාරණාව ටිකක් තේරුම් කරගනිමු. ස්වාමීන් වහන්සේ අපි මේ මම මේ මගේ නෑදෑයෝ මේ සබ්‍රක්මචාරින් වහන්සේලා කියලා අපි සත්පුද්ගල භාවයක් ඇති කරගත්තට ඇති කරගෙන තිබුණට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදී මේ ලෝකයේ තියෙන යථාභූත ස්වභාවය අවබෝධ කරගත්තා. ඇත්ත ඇති හැටියේ පවතින ස්වභාවය අවබෝධ කරගත්තා. අන්නේ ඇත්ත ඇතිහිටි පවතින ස්වභාවයට නුවණ තියෙන නිසයි බුදුරජාණන් වහන්සේ ලෝකේට මේ ගාථාවෙන් අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. මොකද යතහ භූත ඥානය මොකද ඇත්ත ඇතිහිටි පවතින නුවණ ඒ තමයි හේතුඵල ධර්ම පටිච්ච සමුප්පන්න බව පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පන්න බවට නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකයට මේ විදිහට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල ධහම. මේ හේතුඵල ධහම ගැන නුවණ තියෙන නිසායි. අපි ඒක සරල උපමාවකින් බලමු. බොහොම සරල උපමාවක් මම ගත්තේ හැම ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්මය අහන ගිහිපින් උතුම්ටත් වැටහා ගන්න පුළුවන් විදිහට මේ හේතුඵල ධර්ම අවබෝධ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගල භාවයක් පවත්වන සචේතනික පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික අචිත්තක අසඤ්ඤී වස්තුන් තුලත් අචේතනික කියේ චේතනා නැති අචිත්තක කිව්වේ සිත් නැති අසඤ්ඤය කිව්වේ සංඥා නැති සංඥා නැති සිත් නැති වස්තුන් තුලත් සංඥා සහිත විඥාන සහිත මේ සවිඥානික කය තියෙන මේ ජීවිතය තුලත් පවතින ඇත්ත දැක්ක හේතුඵල ධහම ඒ හේතුඵල ධහම නැමැති ඒකත්වයක් ඒ තුල ධාතු නානත්වයේ නැත්තම් බීජ නානත්වයේ නැමැති නානත්වයක් කියන මෙන්න මේ ධර්මතාවයට නුවණ තියෙනවා බුදුරජාන් වහන්සේට. ඒ නුවණ මුල් කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. ඒ ඒකත්ව හේතුඵල ධර්මයේ ඒකත්වය සහ ධාතුනානත්වයේ බීජනානත්වයේ නානත්වය මොකක්ද කියන එකත් මම පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්නම් ස්වාමීන් වහන්සේ කොහොඹ කියන දේ ගන්න කොහොඹ වගේ දෙයක් ගත්තොත් ඒ තුල කිසිම වෙලාවක මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ ඒ තුල තියෙන්නේ හැම වෙලාවෙම අමහිරියු කටුකෝ කටුක ස්වභාවයට කටුක රසය. කොහොඹ ඇටයක් හිටෙවුවොත් එයින් හටගන්න ඵලය මිහිරි වෙන්නේ ඒ හටගන්න කොහොඹ ගහක් තියෙනවා නම් කොහොඹ ගෙඩි තියෙනවා නම් ඒකත් අමහිරීමයි. කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා ඒ නිසා හටගන්න ගහට ගෙඩි වලට කියනවා ඵලය කියලා. ඊට පස්සේ මී අඹ හැදෙන්න මී අඹ ඇටයක් හිටෙවුවොත් ඒ නිසා ගහක් හැදෙනවා නම් ගහේ ගෙඩි හැදෙනවා නම් ඒ ගෙඩි කටුකෝ කටුක රසයෙන් යුක්ත එකක් එන්නේ ඒක මිහිරිමයි. කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා ඒ ගහක් හැදිලා ගහේ හැදෙන ගෙඩි වලට කියනවා ඵලය කියලා. මෙතනදී කොහොඹ ඇටෙත් අඹ ඇටෙත් දෙකම බීජ දෙකම හේතු කොහොඹ ගහත් කොහොඹ ගෙඩිත් අඹ ගහත් අඹ ගෙඩිත් දෙකම ඵලයක්. හේතුඵල ධම වශයෙන් එකයි. නමුත් මේ 13 අනාත්මයක් තියෙනවා බීජනානාත්මයක් තියෙනවා කොහොඹ ඇටයක් හිටෙවුවාම කවදාවත් මී අඹ හැදෙන්නේ නැහැ. මී අඹ ඇටයක් හිටෙවුවොත් කොහොඹ ගෙඩි හැදෙන්නේ නැහැ. මෙන්න මේ නානත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට තථාගතයන් වහන්සේට නොවනයි. අන්න ඒ ඒකත්ව සහ නානත්ව කියන ණය ගැන නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියලා අනුශාසනා කරන්නේ. ඇයි? අමිහිරි වූ අමිහිරි ස්වභාවයුක්ත ඵල උපදවන බීජ ඒ වගේ කොහොඹ ඇට ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සවිඥානික මේ පුද්ගල භාවයක් පවත්වන ජීවිතය තුළ දස අකුසල කර්මපතයන් ප්‍රාණඝාත ආදී පංච දුෂ්චරිතයන් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතයන් ගත්තා දැක්ක මේව බීජ. මේව හේතු හැටියට දැක්කා. මොනවට බීජද මොනවට හේතුද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු කියලා දැක්කා. හේතුඵල ධම දකිනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු ටික මේ අපි අකුසල කර්ම කියලා කියන්නේ මේව හේතු මේව බීජ මේ හේතු තිබුණොත් මේ බීජ තිබුණොත් පැල නොවි තියෙන්නේ අමිහිදී වූ අමිර ස්වභාවයුක්ත විපාක උපදින හේතු හැදලා තිබුණොත් ඒ බඳු විපාකයක් විඳින්න වෙනවා කියලා දැකලා දුක් විඳිනවට ලෝක සත්‍යය කැමති නැති නිසා කරුණාවෙන්මයි දේශනා කළේ සබ්බ පාපස්සා කරනං ඒ කියන්නේ අමිහිරි වාමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින්න වෙන බීජ හදාගන්න එපා කියන අදහසිනුයි සබ්බපාපස්සකරණං කියලා දේශනා කළේ. ස්වාමීන් වහන්සේ අපි මේ ත්‍රිසංගත සත්තු මේ ප්‍රේතය අසුර නිර්සත්තු කියලා ආත්ම දෘෂ්ටියකින් අපි දැක්කට මේ ඵලයක්. අමහිර ස්වභාවයෙන් යුක්ත විපාක උපදින හේතු හදාගත් එකක ඵලයක්. ඒ හේතුඵල ධහමට නුවණ නැති නිසායි අපිට පුද්ගල භාවයක් ඇසුරු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ නුවණ තියෙන නිසා සබ්බ පාපස්සා කරණම් කියලා දේශනා කළා. මොකද තව කාරණාවක් තියෙන හේතු හැදුනොත් ඵලය හට නොගෙන තියන්නේ අනාත්මයි කිය ඒක පුද්ගල භාවයක නවත්තන්න බෑ. පොළවේ පස් තියෙන, තෙතමනිය තියෙන, තැනක කැඩුනේ කුණුනේ නරක්ුනේ නැති හොඳ කොහොඹ ඇටයක් ගෙනල්ලා හිටෝලා අපි වැඳගෙන මේක පැලවෙන්න එපා පැලවෙන්න එපා කියලා වැඳගෙන අපි ප්‍රාර්ථනා කළොත් ඒත් පැට නොවි තියන්නේ පැලවෙනවා ඒක පැලවෙන්න තියෙන හේතු ටික ඔක්කොම සකස් වෙලා නම් ඒක පළ නොදර තියන්නේ ඒ වගේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදින හේතු හැදිලා නම් තියෙන හේතු හදාගෙන නම් තියෙන්නේ එයින් නිබඳු අකුසල විපාකයක් මා කරා නොවේවා කියලා ප්‍රාර්ථනා කළත් අපි ඒබඳු විපාකයකට කැමති නොවුණත් ඒක පළකරලා තියෙන්නේ පළකරනවාමයි එහෙම දැකපු නිසා තථාගතයන් වහන්සේ අනුකම්පාවෙන් සබ්බ පාපස්සා කරනන් කියලා දේශනා කළා ඊට පස්සේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුවක් හැදුණොත් හටගන්න ඵලය මිහිරි කියලා දැකපු නිසා බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ගේ සැපට ඊර්ෂ්‍යා නොකරන නිසා සත්‍යයන්ගේ සැපේ සතුට වෙන මුදිතා ගුණය තියෙන නිසා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. කුසලය කියලා කියන්නේ හේතුවක් බීජයක් මොනවට බීජයක්ද මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන බීජයක් අපි මේ මිනිස්සයෝ මේ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා අපි පුද්ගල භාවයෙන් දැක්කට ස්වාමීන් වහන්සේ මේ ඵලයක් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදවන හේතු හදාගත්ත බීජ හදාගත් එකක ඵලයක් නිවන් දකින ධර්මතාවයේ පැත්තකින් තැබේවා ලෝකෙ තුල හෝ සැපක් ලබන එක හොඳයි කියන අදහසින් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදින හේතු හදාගන්නට කියන අදහසින් කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා මොකද බුදුරජාණන් වහන්සේ දැක්ක හේතුඵල ධර්මයේ අනාත්ම බව පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක නරක් නොවුණු අඹැටයක් හිතෝලා අපි මේක පළවෙන්න හෝ පළවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ අපේ ප්‍රාර්ථනාව ගැන නොසලකා එයින් ඵලයක් හට ගන්නවා. ඒ බව දැක්ක යම් කිසි කෙනෙක් කුසල ධර්මයක් නම් සිද්ධ කරන්නේ එයා ඒකේ විපාකයේ එපා කියලා හිතුවත් යහපත යට ලැබෙනවා. ඕනේ කියලා හිතුවත් යහපත ලැබෙනවා. මොකද ඊට හේතු ටික බීජ ටික තියෙන නිසා ඒ නිසා කුසලක්ෂ උපසම්පදා කියලා දේශනා කළා. තවත් කාරණාවක් තියෙනවා. මොකද්ද මේ හේතුඵල ධහම දකිනකොට හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ කියන කාරණාව තියෙනවා. එකම එක කොහොම ඇටයක් ගන්න, එකම එක කොහොම ඇටයක් හිටවන්න. හිටෙව්වොත් පහු කාලෙදී ගහක් හැදේ, ඵලයක් හැදේ. ඒ හැදුණු ගහ ඵල දරනකොට එක ඒ ගහක එක කන්නක කොහොඹ ගෙඩි කීයක් තියෙයිද? ඒ කොහොඹ ගහ අවුරුදු 50ක් 60ක් 15ක් 20ක් තිබුණා. හැදෙන කොහොඹ ඇට ගණන ගණන් කරන්න පුළුවන් වෙයිද? බෑ. හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ ඵලය බොහෝ වෙනවා. ඒ බව දැකපු නිසාම යනුකම්පාවෙන් සබ්බපාපස්සා කරනම් කිව්වේ. අකුසලයේ වුණත් ඒක එකක් වෙන්න පුළුවන් ටිකක් වෙන්න පුළුවන් හේතුව එකක් වුණාට ඵලය එකක් වෙන්නේ අපි හිතනවා මේ අකුසල විපාක දෙනකොට ආත්ම 500යි 1000යි කියලා අහලා තියෙනකොට ඇයි මේ අපිට මිනිස්යන්ට එහෙම වෙන්නේ කියලා. පුද්ගලයෙකුට වෙනව නෙමෙයි ධර්මතාවයේ. අපි අහලා ඇති නිරෝධ සංගරාවේ වේදාගම නායක ස්වාමීන් වහන්සේ පොතේ තියෙනවා එක ස්ත්‍රියක් ලුදෙනකගේ හිසසින්දලා ඉල්ලුවගේ ඇඟේ ලෝම ගන්නනේ බිලි කැපුම් කන්ට වුණා කියලා. මේ න්‍යාය කියලා බලනකොට එකපාරක් එළියගේ බෙල්ල කපනකොට එක සැරයක් විතර කැපිලා නැතර වුණා නම් තමයි පුදුමේ. බොහෝ වාරයක් කැපීම පුදුමයක් නැහැ. වී වැපුරුවොත් හටගන්න විය කරල එකම වියටයක් විතරක් තිබුණොත් තමයි පුදුම. ඒක පළදරනොට වියට ගොඩාක් තිබීම පුදුමද? පුදුම නැහැ. එහෙනම් මේ හේතුඵල ධර්ම ස්වභාවය තමයි හේතුවක් ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. ඒ බවක් දැකපු නිසා අනුකම්පාවෙන් සබ්බපාපස්සා කරණම් කියලා දේශනා කළා. එක peer ඇටයක් හිටෙව්වහම ඒක පැන වෙලා gedi හැදේ. ඒ gedi තුල peer ඇට කොච්චර තියෙයිද? 100ක් 1000ක් එක කන්නයකට හැදෙන peerයට ගණන ඔය peer ගහ අවුරුදු 5ක් 10ක් තිබුණොත් හැදෙන peerයට ගණන 100යි 1000යි ලක්ෂයයි කියලා අපිට කියන්න පුළුවන් වෙයි බෑ ඒ වගේ තමයි කුසලයක් බීජ එකක් වුණාට ඒක විපාක දෙනකොට පල කරනකොට 100යි 1000යි කියලා කියන්න බෑ. අපේ සාංගික දානයම දෙනකොට පින්තුන්ට අනුශාසනා කරන්නේ අසංකේයයන් අපමෙයන් වදාන සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ. ඒක බොරුවක් නෙමෙයි. මේක peer ඇටයක් දිහා බැලුවාම මේක හත ගන්න, පළ ගන්න, නැට ගන්න සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බැයි නම් ඒ වගේ කුසලයක විපාකයේ බොහෝ වීම ගැන කවර කතාවද? සනකන් නිදිමත් වගේ අපි පොඩ්ඩක් අවදීන් යොමු කරන්න. එතකොට මේ නිසත් කුසල සුප සම්පදා කියලා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝදපණන් කියලා තම තමන්ගේ හිත පිරිසිදු සිත පිරිසිදු කරගන්නට කියලා අනුශාසනා කළා. ඇයි හිත පිරිසිදු කරගන්න කියලා අනුශාසනා කළේ? දැන් අපිට සබ්බපාපස් අක්කරණම් කියප එක පැහැදිලි මෙන්න මේ බීජ හදාගන්න එපා දුක් විඳින කියන අදහසෙන්. කුසලස උපසම්පදා කියන එකත් පැහැදිලි බීජ හදාගන්න සැනසෙල්ල පිණිස පවතින කියන අදහසෙන් කරුණා ගුණය සහ මුදිතා ගුණය කියන ගුණේ යුක්ත බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුශාසනා කළ බව තේරෙනවා. සචිත්ත පරිවදපන ඇයි හිත පිරිසුදු කරගන්න කියලා දේශනා කළේ. මෙන්න මෙතන තමයි අපිට වටිනාම යන කාරණාව සචිත්ත පරිවදපන හිත පිරිසුදු කරගන්න කියලා ඒකටත් හිත පිරිසුදු කරගන්න කියලා අනුශාසනා කළේ ඇයි කියන කාරණාව අපි මුල් කරුණේ දැනගමු ඊට පස්සේ හිතේ අපිරිසුදු බව මොකද්ද පිරිසුදු කරන්නේ කොහොමද මොනවද කියන කාරණාව ටිකක් තේරුම් කරගන්න අපි උත්සාහවත් වෙමු එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි හිත පිරිසුදු කරගන්න කියලා පෙන්වුවේ මෙන්න මේ මෙන්න මේ කාරණාව නිසා දැන් අපිට එක කාරණාවක් පැහැදිලි අමිහිරි බීජ හදාගත්තොත් හටගන්න ඵලයේ අමිහිරිමයිනේ දුකයි. ඒක හරි. මිහිරි හේතු හදාගත්තොත් හටගන්න ඵලයේ මිහිරි. අපි කියමු කුසලයක් කළොත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙයි. ඒ ජීවිතය සාර්ථක කරගන්න ගිහි පින්වතුන්ට නම් දරුවෝ යාන වාහන ඉඩකඩම් මිල මුදල් ලැබෙයි. දීපොළ වස්තුව හරක බාන ලැබෙයි. මේ ඔක්කොම කුසලයෙන් ලැබෙන දේවල්. දිව්‍ය ආත්ම භාව, භ්‍රමආත්ම භාව ලබන්න පුළුවන්, මේවා කුසලයෙන් ලබන්න පුළුවන්. කුසලයෙන් ලැබපු දේ නැති වෙනකොට ඇති වෙන දුකක් තියෙනවා. අපි කියමු ගේපින් උතුම් දිහා බැලුවොත් පෙර පිනක් කරපු නිසා බොහොම ලස්සන දරුවෝ දරුවෙක් ඉන්නවා. හදිස්සියේදී අකාලෙදි මේ දරුවා මැරුණා. ලේසි දුකක් නෙමෙයි මම හිතන්නේ දෙමව්පියන්ට. දැන් මේ දරුවා මරුණු දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? විශාල ධනයක් හම්බුණා පෙර කුසලයට. හදිසියේදී මහා වතුරකට අහුවෙලා මුළු ධනෙම නැති වුණා. මහා විශාල දුකක්. දැන් මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ලෝකේ ක්‍රම දෙකයි තියෙන්නේ. අකුසල හේතු හදාගන්න දුක් උපදවා ගන්න පුළුවන්. කුසල හේතු හදාගෙන දරුවා නැති වෙච්ච දුක, දේපොළ වස්තු හරකපන ඉඩකඩන් නැති වෙච්ච දුක නැති කරන්න බෑ. කුසලයෙන් හම්බ වෙන්නේ දරුවෝ හම්බ වෙනවා, දේපොළ හම්බ වෙනවා, ගෙවල් දොරවල් හම්බ වෙනවා, දේවාත්මයක් හම්බ වෙනවා, බ්‍රහ්ම වාත්මයක් හම්බ වෙන පැත්ත. ඊට පස්සේ හම්බ වෙච්ච එක නැති වෙන දුක නැති කරන්න ක්‍රමයක් ඕනේනේ. දැන් ඒකට උත්තර ලෝකේ නෑ මේ ලෝකෙට තියෙන්නේ ක්‍රම දෙකයි. එක්ක දුක් විඳින්න පුළුවන් හේතු හදාගෙන එක්ක හේතු හදාගන්න තැප විඳින්න පුළුවන්. කිසිම වෙලාවක සැප කියලා එකක් නැතුව නෙමෙයි ලෝකේ තියෙනවා. නමුත් ඒ සැපේ අනිත්‍ය වෙනවා නම් විනාශ වෙනවා නම් ඒ නිසා ඇති වෙන දුකක් තියෙනවා නම් ඒකට ප්‍රතිකරණයක් ඕනේනේ. ඒකට ක්‍රමයක් නැහැනේ ලෝකේ. ඒකට උත්තරයක් ඕනේනේ. දරුවා මරුණු දුක දුකක් නම් ඒක නැති කරන්න ක්‍රමයක් නැති වුණොත් හැමදාම අසරණයිනේ. දේපොළ අම්මා තාත්තා මැරුණොත් ඒක දුකක් නම් ඒ දුක නැති කරන්න ක්‍රමයක් නැති වුණොත් මේ ලෝකේ හරි අසරණයිනේ. හැමදාම මේ දුක විඳින්න වෙනවානේ. ඒකට තියෙන උත්තර ටික තමයි පින්වත් ස්වාමීන් වහන්සේ සචිත්ත පරියෝදපණම් කියන තැනින් දේශනා කළේ ඒ සචිත්ත පරියෝදපණම් කියන ටික දේශනා කළේ ඔන්න ඔය වගේ තැනකට උත්තර හොයලා දෙන්නයි. මොකද ලෝකෙ තුල නෑ ඒ ටිකට උත්තර. ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් කියන කාරණා ටිකට උත්තර නැහැ ලෝකේ. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕන එතකොට ඒ සැප නැතිවීමෙන් සැප විපාකයේ අනිත්‍ය වීමෙන් ඇති වෙන දුක තියෙනවා නම් ඒ දුක නැති කරගන්න සතිත්ත පරියෝදපණන් කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? එතකොට මේ හිත අපිරිසිදු වෙලා තිබුණොත් හිත අපිරිසිදුව තියෙනකොට හේතු හැදෙන එක නවත්තන්න බෑ. අනාත්මයි කියලා කිව්වේ හිත අපිරිසිදුව තියෙන තාක් අමිහිරි ස්වභාවයුක්ත විපාක විඳින හේතු විටක හැදෙනවා අමිහිරි විපාක වලට යනවා. මිහිරි හේතු ටික විපාක දෙන හේතු හැදෙනවා උඩට යනවා. මෙන්න මෙතනදි හොඳට බලන්න අමිහිරි හේතු පොදවන හේතු හැදිලා උපදින ඵලය අමිහිරිමයි මිහිරි හේතු මිහිරි ඵලයේ උපදින හේතු හැදිලා උපදින ඵලය මිහිරි මිහිරි දෙ නැතිවීම මිහිරි අන්තිමට හේතුඵල ධහමේ තියෙන දෝෂය තමයි යම් පැත්තකින් හේතු හදාගත්තා නම් උපදින ඵල දෙකම දුක ගෙනල්ලා. අපහිරි ඵලයේ දුකමයි මිහිරි ඵලයේ නොපැවැත්ම දුකයි. අමහිරි ඵලයේ පැවැත්ම දුකයි මිහිරි ඵලයේ නොපැවැත්ම දුකයි. එතකොට මේ දෙයාකාර දුකයි අපි නොදන්නා වුණාට මේ විඳින්නේ. ඒකයි දුකමයි මේ පවතින්නේ. මේ අමිහිරි හේතු නූපන්නොත් අමිහිරි හේතු නූපන්නොත් අමිහිරි හේතු හදා නොගත්තොත් අමිහිරි ඵලයක් ඉපදෙන්න දුක නැහැ. මිහිරි හේතු හදිස්සියේ නැති වුණොත් මිහිරි ඵලය නැතිවීමෙන් එන දුක නැහැ. මිහිරි ඵලය නැතිවීමෙන් දුක නැති කරන්න පුළුවන් වෙන්නේ ඊට තියෙන හේතුව නැතිව විතරයි. අමිහිරි ඵලයේ ඉපදීමෙන් එන දුක නැති කරන්න පුළුවන් වෙන්නේ ඊට තියෙන හේතුවක් නැති වුණොත් විතරයි. දැන් උත්තරයක් ආවා අපිට හේතු දෙක නැති වුණොත් දුකයි නැති වෙලා තියෙන්නේ. දුකේ ඉපදීමත් කැප නොපවතීමත් කියන දුක් දෙක නැති වෙන්න නම් මේ හේතු දෙක නැති වෙන්න වෙනවා. හේතු දෙක නැති වෙන්න නම් හිත පිරිසුදු කරගන්න වෙනවා. හිත අපිරිසුදු වුණොත් හේතු හැදෙනවාමයි. අපිට හිත පිරිසුදු කරගන්න හිත අපිරිසුදු වෙලා තියෙන්නේ කොහොමද? හිත අපිරිසුදු වෙලා තියෙනවා මේ සත්‍යයන්ගේ කාරණා දෙකකින්. හිත අපිරිසුදු වෙලා තියෙනවා කාරණා දෙකකින්. නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය ධර්මයන්ගෙන්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහෙන් හිත අපිරිසුදු වෙලා තියෙනවා දිඨානුසය, විචිකිච්ඡානුසය, භවරාග, කාමරාගානුසය, පටිඝානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය කියන මෙන්න මේ සප්ත අනුසය ධර්මයන්ගෙන් අනුසය ධර්ම හතෙන් අනුසය වෙලා තියෙනවා. මෙන්න මේ දෙආකාරයටම හිත අපිරිසුදු වෙලා තියෙනවා. ඔය අපිරිසුදුකම ආපහු මම මතක් කරනවා මේ ධර්මතා දෙකෙන් හිත අපිරිසුදු වුණාම තියෙන දේ තමයි හේතු හදා ගන්නට ඉන්න බෑ හේතු හැදෙනවමයි අනත්මයි කියන්නේ. හේතු හැදුනොත් ඒක මිහිරි හෝ හැමිරි වෙන්න පුළුවන්. අමිහිරි හේතු හැදුනොත් හටගන්න ඵලය දුකමයි. මිහිරි හේතු හැදුනොත් හටගන්න ඵලය සැපයි නමුත් නොපැවැත්ම දුකයි. එකක් වක්‍රව දුක ගෙනල්ලා එකක් ඍජුවම දුක ගෙනල්ලා. ඉතින් මේ දුක නැති කරන්න නම් මිහිරි ඵලයේ ඉපදිලා ඇති වෙන දුක අමිහිරි ඵලයේ ඉපදිලා ඇති වෙන දුක නැති කරන්නත් මිහිරිපළේ නැතිවීමෙන් එන දුක නැති කරන්නත් පුළුවන්කම පුද්ගලයෙකුට බෑ පුළුවන්කම තියෙන හේතු හදා නොගත්තොත් හේතු හදා නොගන්නවා කියන කම පුද්ගලයෙකුට බෑ වෙන්නේ හිත පිරිසිදු වුණොත් හිත පිරිසිදු වෙනවා කියන ධර්මතාවය ලැබෙන්නේ මේ ධර්මතාව දෙක හිත තුල පවතින තාක් නීවරණ ධර්ම සහ අන්ත්‍ය ධර්ම ඔය ධර්මතා දෙක දුරු කරන්න බුදුරජාණන් වහන්සේ පිරිසුදු කරගන්න ක්‍රමෝපාය දෙකක් පෙන්වනවා සමත විදර්ශනා කියලා. සමත කියන ධර්මයන්ගෙන් සමත කියන ධර්මයෙන් නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්නටත් විදර්ශනා කියන විදර්ශනා කියන ධර්මයෙන් අනුශය ධර්මයන් දුරු කරලා හිත පිරිසුදු කරගන්නත් කියන ධර්මතා දෙකක් පෙන්නනවා. එතකොට සචිත්ත පරියෝදපණං සිය සිත පිරිසුදු කරගන්න ඕනේ අපි අනුශය සහ නීවරණ සහ අනුශය කියන දෙක දුරු කළා ඒක දුරු කරගන්න ක්‍රමය තමයි සමත විදර්ශනා. එයින් සමත භාවනාව කියලා කියන්නේ සමත කියලා කියන්නේ හිත එක්තෙන් කරන, තැන්පත් කරන, නතර කරන ගතිය. දැන් අපි ඉඳගෙන හිටියත් සමහර විට අපේ හිත නතර වෙන ඇතුලෙන් ඇතුලෙන් ඇතුලෙන් කතා කරන ගතිය තියෙනවා. මේ නීවරණ ලක්ෂණය. ඒ නිසායි කිසිම දෙයක් අපිට මනාව ග්‍රහණය කරගන්න බැරි අපහසුයි. එතකොට මේ සමත භාවනාවෙන් වෙන්නේ සමත කියලා කියන්නේ හිත එක්තෙන් කරන, තැම්පත් කරන, අතර කරන ස්වභාවයට. ලෝකෙ තුල හරි ආරවුලක් ඇති වුණාම රණ්ඩුවක් ඇති වුණාම මේ ගිහි පින්වුතුන්ගේ යයන් සමත මණ්ඩලයට කියලා කියන්නේ. ඒ අර්ථෙමයි සමතයකටපත් කරනවා. සමත කියලා කියන්නේ තැම්පත් කරන, අතර කරන ස්වභාවය. මේ හිත තැම්පත් කරන, අතර කරන කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමෝපාය 40ක් පෙන්වලා තියෙනවා. මේකට කියනවා සම 40 කමතහන් කියලා. කසින 10ක් ඒ වගේම අසුබ 10ක් අනුස්සති 10ක් ඒ වගේම සතර අරූප ධ්‍යාන මට්ටම් අරූප අරූපවචර නිමිති හතර ඊට පස්සේ ආහාර පටිකූල මනසිකාරේ චතු ධාතු අවස්ථානික සතර මහා ධාතුව ගැන විනිශ්චය කිරීම ඊට පස්සේ සතර අපමේය ධර්ම කියලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා මෙන්න මේ වගේ කමඨං 40ක් පෙන්වනවා එයින් අද දවසේදී අපිට හම්බ වෙලා තියෙන අපි ගන්න ඒ කමඨහන් වල කිසිම දෝෂයක් මම දකින්නේ නැහැ ආනාපාන සතිය හරි කුමන හෝ ආකාරයකට අද පෙන්වලා තියෙන මේ ක්‍රමය දිගටම අපි නොකරන එකේ දෝෂي තියෙන කළු චිත්ත සමතයක් ඇති වෙනවා. ඒ නිසා සමත කමඨහනක් වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන විස්තර කිරීම සඳහා මම යොමු වෙන්නේ නැහැ. දෙවැනි කාරණාව අනුශය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා කියලා විශේෂයෙන්ම අපිට ටිකක් වැදගත් වෙන ධර්මතාවය මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේ විදර්ශනා කියන නුවණ හරහා මුලින්ම හටගන්න දර්ශනා කියන නුවණ හරහා මාර්ගඵල ප්‍රඥාවන් ඇති වෙලා මුලින් ආපු උත්තරේ අපිට ලැබෙන්න ඕනේ. හොඳට බලන්න නිවන කියනකොට දැන් අපි මේ නිවන් දකින්න යන්නේ හිත පිරිසිදු කරන නිවන් අපිව නිවන් දකින්න ඕනේ. මොකද්ද නිවන කියන එක අපි පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ ඒක ගන්න නිවන කියන්නේ මොකද්ද? ජාති නිරෝධ මම මේ මාතෘකාව විස්තර කරන්න පෙර පොඩි කරුණක් වෙනවා මතක් කරනවා. ලෝකේ තියෙන ධර්මතා දෙකක් ඇති වෙන දේ නැති වෙනවා ඇති බව නැති වෙනවා කියන ධර්මතා දෙකක්. නැති බව කිසිම වෙලාවක නිවන වෙන්නේ නැහැ. Nirodha කියලා පෙන්වන ඔක්කොම නිවන වෙන්නේ නැති බව සංකතයි. යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. මේ නිවන පෙන්වන හැම නෙමෙයි. ඇති වෙන හැම දෙයක්ම තියෙනවා නම් නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි. නැති ජාතස්සමරණම් උපන්න කෙනාට නොමැරීමක් නැහැ. ඇති වුණොත් නැති වෙනවා. එතකොට ඇතිවෙච්ච දෙයට සාපේක්ෂව නැති බව ඇතිවීම සහ නැතිවීම කියන දෙකම සංකතයි නිවන කියලා කියන්නේ ඇති බව නැති වෙන්න ඕනේ ජාති නිරෝධෝ අසංකතය නොහත ගැනීම ජාතිය නැති වුණොත් ඇති වුණ ඇති වුණේ නැත්තම් නැති වෙන්න යමක් තියෙන්නේ ඇති වුණොත් නැති වෙනවා ඇති නොවුණොත් ජාතියක් නැති වුණොත් නැති බවක් පනවන්න ඕනේ හටගත්තේ නැත්තම් ඇති උනේ නැත්තම් නැති බවක් කතා කරන්න ඕනේ ඒ වගේ නිවන කියලා කියන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධේ නොහට ගැම්ම ජාතිය නැති බව එතකොට ඇතිවීම නැති වෙන බවක් කියලා එකකුත් තියෙනවා. ඇති දෙයක නැතිවීමකුත් තියෙනවා. සෝනන්තලා මේ අදහස හොඳට ගන්න. අපි කියමු ගහක් තියෙනවා නම් දැන් මේ ගහ ප්‍රත්‍යයෙන් හටගෙන මේක කපල කපල කොටල කුඩු කළ ගිනි තියලා අපිට දැන් ගහ නැහැ කියලා බලන්න පුළුවන්. ඒක ලෝකේ කාටවත් පුළුවන්. ඒක නුවණ නිවන නම් ඒ නැති බව ඔක්කොම නිවන් දකිනවා. ඒ ඒ නැතිවීම ඇතිවීමට සාපේක්ෂව. අපි කියමු ගහක් හැදෙන්න යම් බීජයක් තිබුණා ඒ බීජේම අපිට ටිකලොත් ගහ කියන එක නොහට ගත්තා. එතකොට ගහ නැති කරනවා කියන එක අවශ්‍ය නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නිවන කියලා පෙන්වන්නේ මොකද්ද? ජාති නිරෝධ. දැන් අපි දැක්ක ජාති කියන එක දුකයි. ඵලයක් හටගත්තොත් දුක්ඛාගත ඵලයේ ඉපදීමම දුකක්, සැපසහගත ඵලයේ නොපැවැත්ම දුකක්. ජාතිය කියන එක දුකයි. එහෙනම් ජාතිය ඉපදීම නැති වුණොත් දුක නැහැ. දුකේ Nirodhe නිවනයි. ජාති Nirodhe නිවනයි. කිව්වේ ඇයි? ඉපදීම නැති වුණොත් මිහිරියෝ අමිහිරියෝ ඵලයක් හටගත්තොත් ඒක දුකයි කියන එක අපිට ඉතල පරයයන් තේරුණා නේද? අමිහිරි ඵලයේ පැවැත්ම දුකයි, මිහිරි ඵලයේ නොපැවැත්ම දුකයි. ඒ දෙක උපදිනවනම් දුක නැතුව ඉන්න බෑ. ඒ දෙකේ ඉපදීම නැති වුණොත් නැති වෙලා තියෙන්නේ මොකද්ද? දුකේ ඉපදීම නැති උනේ, දුක්ඛ නිරෝධය නැති උනේ, ජරා මරණ දුක පරිද දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ජරා මරණගේ නිරෝධය යුනේ. හොඳයි. ඒ අනුපාද නිරෝධේ නූපදීම වෙන්න නම් ඒ දුකේ නූපදීම වෙන්න නම් අපිට ඕනේ වුණා හේතු ටික නතර කරගන්න ඕනේ. හේතු යගෙන උපදිනවම නම් ඉපදීම නැති වෙන්න ඉපදීම නැති වෙන්න තියෙන හේතු ටික නැති වෙන්න ඕනේ. හේතු ටික නැති වෙන්න නම් හිත පිරිසිදු වෙන්න ඕනේ. අන්න දැන් මේ නිවනම අරමුණු කරගෙන මේ ගාථාව කියන්නේ මේ ගාථාව සම්පත විදර්ශනා වඩනවා නම් කෙනෙක් එයා නිවනම අරමුණු කරගෙන කරන නිවනම කළා. ජාතිය දුකයි කියනකොට හොඳට උත්තරේ යන්න ඕනේ. නැත්නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට ජාතිය දකින්න. ජාතිය කියනකොට දකින්න දුකේ ඉපදීමයි සැපේ නොපැවැත්මයි දුක මේ තැවරලා තියෙන කියලා දකින්න. ආයි දෙරෙන්න තැනක් නැහැ. ගිනි ගොඩක් ඇතුලේ නොපිච්චින්න බෑ. කෙනෙක් ගිනි ගොඩක් ඇතුලේ අත් දෙක බැඳගෙන කිසිම උත්සාහයක් නැතුව ඉන්නවා ඒත් පිච්චෙනවා. කෙනෙක් නොපිච්චින්න ඕනේ කියලා ගිනි ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉනවා ඒත් පිච්චෙනවා. ගිනිගොඩ ඇතුලේ උත්සාහවත් වෙන කෙනත් නොවන කෙනත් පිච්චෙනවා. ඕගතරණ සූත්‍රය එහෙම කියන්නේ. ඕක බොහොම ලස්සනට. එතකොට මේ දුක කියන එක උපදින්න තියෙන හේතු ටික තියෙනවා නම් දුක කියන එක ඇතුලේ නම් ලෝකේ ඇතුලේ නම් පංච උපාදාන ස්කන්ධය ඇතුලේ නම් දුක නැතුව ඉන්න උත්සාහවත් වුණත් දුක නැතුව ඉන්න උත්සාහයක් නැතුව හිටිය දුක් විඳිනවා. එතකොට එහෙනම් මේ දුක නොඋපදින්න ඕනේ ඒකට හේතු ටික නැති වෙන්න ඕනේ හේතු ටික නැති වෙන්න නම් හේතු ටික නැති වෙන්න නම් හිතේ තියෙන මේ අපිරිසුදුක නැති වෙන්න ඕනේ කියන දැක්ම තියෙන්න ඕනේ. දැකලා ඒ අපිරිසුදු දෙක නැති කරන්න මේ පිරිසුදු ධර්මතාව දෙක ගන්න ඕනේ කියලා දැක්ම තියෙන්න ඕනේ. දරකෙන් නියම විදිහට කෙනෙක් සම්මත විදර්ශනා භාවනාව වඩනවා නම් එයා නිවන් දැකපු කෙනෙක් නිවන දන්න කෙනෙක් නිවන් දකින්න කියලා කියන්නේ ජාතිය නැති කළා කීනා ජාති උචිතම් භ්‍රමචර්යයන් ගතන් කරණීය නාපරං ඉත්තතය පජානාති කියන දැන් ආවහම නිවන් දැක්කා ඉවරයි සම්පූර්ණ සුවාම් වලටපත් වෙනකොට නිවන් දැක්ක කියනවා මේක දැක නැතුව තේරෙන තැනට එනකොට නමුත් අන්තිමට අරිහත්ත්වය කළ කිස ඇති කියලා කියන්නේ මොකද? ජාතිය නතර කරපු තැන. ඉපදීම නතර කර ඉපදීම ඉවරයි. ආය උපදින්න කල යුත්ත කළා. කින තැනට එන්න පුළුවන්. ඊට එහා මනෝමය හිස් බව, ශුන්්‍යතාවය, අහස වගේ කියන තැන් වලින් නිවන කියන එකට නිමිති තියාගන්න එපා. දුක්ඛ නිරෝධය නිවනයි. පංච උපාදානස්කන්ධ දුකේ නිරෝධය නිවනයි. අජාත බව, අභූත බව නිවනයි. නොහටගත් නොයිපදින බව නිවනයි. කියන එක දකින්න. ඔය හැම වචන ටිකම කියන්නේ හටගත්ත නම් උපන්නන දුක කියන අදහසින්. එතකොට මේ විදිහට දැකලා මේ සම්මත විදර්ශනා භාවනා යම් කිසි කෙනෙක් කරනවා නම් මේ කවදාවත් ලෝකෙ තුල උත්තර නැහැ. හොඳට සම්මානස ආපව සද්ධායෙන් අර්ථය ගන්න. කුසලයකින්වත් අකුසලයකින්වත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා හිත පිරිසිදු කරගන්න ක්‍රමයේ දේශනා නොකළා නම් මේ ලෝකෙට කිසි පිහිටක් පිළිසරණක් නැහැ. ආයේ මේ හට ගැනීම හට ගැනීම දුකමයි හටගන්නේ. පවතින්නේ දුකමයි පවතින්නේ. ඒකට උත්තර නැහැ. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලේ අපිට හරි වටිනවා මේකේ අර්ථය තෝරගෙන ජීවිතයට ගන්න පුළුවන් වුණොත්. ඉතින් මේ සමත විදර්ශනා වඩනවා නම් කෙනෙක් මෙන්න මේ නිවන දැකලා නිවන අරමුණු කරගෙන කරන්න. එතකොට එයා දන්නවා හිත සමාධි කරන්නේ ඇයි? ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්නේ ඇයි? ඇත්ත ඇති හැටි දකිනකොට යම් ක්ලේශයක් තියෙනවා නම් යම් අනුශේ ධර්මයක් තියෙනවා නම් ඒක දුර වෙනවා. මේ අනුශේ ධර්ම දුරු වුණාම මොකද වෙන්නේ? හේතු හැදෙන්නේ නැහැ. සමතේ හෝ විදර්ශනාව හෝ වඩන්නේ නිවන් දකින්නයි කියනකොට මේ අර්ථය තියෙන්න ඕනේ. සමතේ හෝ විදර්ශනාව වඩලා ජාති නිරෝධයක් කරන්න බෑ. සමත විදර්ශනා දෙක වඩනකොට අනුචය නීවරණය කියන කෙලෙසියයි දුරු වෙන්නේ. කෙලෙසිය දුරු වීම නිසා හේතු හැදෙන්නේ. හේතු හැදෙන්නට නිසා දුක උපදින්නේ. කියන පළක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සමත විදර්ශනා දෙක වැඩුවාම කෙලින්ම නිවන ලැබෙනවා වගේ දැනකේ. නිවන ලැබෙනවා නිවන් දකින්න පුළුවන්. හැබැයි නිවන ලැබෙන්නේ නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. මොකද සංකතේ යමක් කළා අසංකතේ ලැබනවා කියන එක හරි පරස්පර සිද්ධියක්. ඒක වෙන්න ලැබෙන්න ඕන එකක්. Nirodhe සාක්ෂාත් කරගත්තා. ඒ ගන්න බෑ. ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් මිදෙන්න ඕනේ තැන. ඒ නිසා සම්මත විදර්ශනා ධර්ම වඩන්න නිවන අරමුණු කරගෙන ඒක වෙන්නේ කොහොමද කියන කාරණාවත් තේරුම් කරගන්න ඕනේ. සමත විදර්ශනා කියන ධර්මතා දෙකෙන් මේ අපිරිසුදු ධර්මතා දෙක දුර වෙනවා. ඒ නිසා හේතු හැදෙන්නේ නැහැ. හේතු හැදෙනකොට ඵලේ නූපදිනවා. නූපදින බව මේ තමයි මෙන්න මේ ටිකයි. මොකද මේ ශාසනයට අපි ආවේ නිවන කියලා එකක්වත් බලාගෙන නෙමෙයි. අපේ ප්‍රශ්නයක් තිබෙන හැමෝටම ජරා මරණ ශෝක පරිදේ දුක් දුමාසය මේ දුක ප්‍රශ්නේ. ලෝකෙ තියෙන එකම ප්‍රශ්න එකම බය දුක. මේ දුකට උත්තරයක් වෙන තැනක තිබුණ නැති හින්දා තුනුරුවම් හොයාගෙන ආවේ දුකෙන් මිදෙන්න තැන. මේ දුක දුක. අම්මා තාත්තා අපි ඉස්සරහා මැරෙන දුක අපිට දුකක්. අපි ආදරණීය දරුවෝ මැරෙන එක දුකක්. ප්‍රියමනාප වස්තු විනාශ වෙන එක වෙන වෙන එක දුක. දුක් වූ ජීවිත ලැබීම දුක කියන තැනක අපේ ජීවිතයේ අපිට දැනුම තිබුණේ හිඳයි තුරුවන් සේවනට ආවේ අපි මොකටද? දුක නිරුද්ධ කරන්න. දුක නිරුද්ධ කරන්න ආපු අපි දුක නිරුද්ධ කරන්න ලෝකෙට මඟ කියන අපි දුක කියන්නේ මොකද්ද? ඒ දුක ඇති වුණේ කොහොමද කියන තැන ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඒ තැන ඉඳලා මේ හේතු ටික නැතිකොලොත් මේ කාරණාව කළාම දුක නැති වෙන්නේ මේ හේතු ටික නැති වෙනවා ඒ හේතු ටික නැති වුණාම දුක් වූමේ ඵලයෙන් උපදිනවා කියලා අපේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්න ඕනේ විසඳුම ලැබෙන තාක් නතර වෙන්න එපා අපි ගොඩක් දුරට කරන්නේ මේ වෙන ගමනක් යන්න ඇවිල්ලා වෙන ගමනක් යනවා වගේ දේවල් අපිට වෙන්න පුළුවන් බොහෝ දුරට අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්මයා අතීතයේදී යම් කෙනෙක් මේ ශාස්ත්‍රය පැවිදි වුණා නම් ඒ ඔක්කොම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහායි. එතකොට අනාගතයේ මේ ශාසනය යම්කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි. දැන් යම්කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් පැවිදින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි. මොකද චතුරාර්ය මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැති බව නැති තැන මේ දුක නැති කරන මාර්ගය. සම්සසේ චතුරාර්ය සත්‍යය මම අනිත් පරයයකින් මේ දේශනා කළේ. ජාතිය දුකේ ඉපදීම සැප කියන එක ඉපදුනහම නොපැවැත්ම දුකක් නිසා සැපෙත් ඉපදීම දුක. දුක. ඒ ඉපදීමට හේතුව හේතු සකස් වෙනවා නම් හොඳට හෝ නරකට ඒකට හේතුව ඉතින් අපිරිසුදු බව නම් මේ දුක්ඛ සමුදය යම් ಜಾති නිරෝධයක් තියෙනවා නම් නොයිපදීමක් තියෙනවා නම් මේ නිරෝධය මේ නිවන යම් සමත විදර්ශනාවක් තියෙනවා නම් මේ මාර්ගය මෙන්න මේ ටික හොඳට තේරුම් කරගන්න ස්වාමීන් වහන්සේ ඒ ජීවිතේ අපේ කවදාවත් හිස් වෙන්නේ ලෝකේ වාසනාව අවාසනාව අනුව තීරණය වෙන්නේ නැති කළොත් ලැබෙන එකම දේ නිවනයි. නමුත් අපි එක වාසනාව අවාසනාවට දාලා ස්විප් එකක් වගේ දෙයක් නම් ඇදෙන්න පුළේ වාසනාව තියෙන්න පුළුවන්. තියෙන්න ඕනේ. නැති වුණොත් ඇදෙන්නේ නමුත් නිවන් මඟ කියන්නේ හැම එකක් නෙමෙයි. ඒක ඇත්තටම ඇත්තක්. ඒ මාර්ගයේ ගියොත් යවෙනවමයි, නිව්වොත් නිවෙනවමයි. එතන විතරයි වාසනාව අවාසනාව අනුව තීරණය නොවි නුවණ වීර්ය මත පදනම් වෙලා සැබෑවටම තියෙන දේ. අලුත පැටවෙක් දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා අඟෙන් කිරි දෙව්වට ලැබෙන්නේ නැහැ කියනවා. කිරි ඕනේ ඕනේ කියලා දෙව්වත් එපා එපා කියලා දෙව්වත් ලැබෙන්නේ නැහැ කියනවා. අඟේ කිරි නැහැ. ඒ වගේ නිවෙන්න සුදුසු නැති තැන නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා කොච්චර ප්‍රාර්ථනා කරත් නිවන් දකින්නේ නැහැ. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා එපා එපා කියලා දෙව්වත් කිරි ලැබෙනවා. ඕන ඕන කියලා දෙව්වත් කිරි ලැබෙනවා. කිරි එන්න සුදුසු නිසා. ඒ වගේ යම් මාර්ගයක නිවීම වෙනවා නම් නිවෙනවා නම් සහේතුකෝ සකාරණාව ඒ කාරණාව තෝරගෙන කළොත් නිවෙනවමයි. හිත පිරිසුදු කරන කාරණා දෙක කළොත් හිත පිරිසුදු වෙනවාමයි. උනොත් හේතු හැදෙන එක නතර වෙනවා කියන එක වෙනවාමයි. එහෙම උනොත් දුක නූපදිනවා කියන එක වෙනවාමයි. ස්වාමීන් වහන්සේලා සමථ දර්ශනා භාවනා වඩන්න මේ ටික දැනගෙන මට නම් නිවන් දකින්න එපා නිවන එපා එපා කිය කිය උදේ ඉඳන් රැ වෙනකන් ඒත් නිවන් දකිනවා. නමුත් මේ ටික කරන්නේ නැතුව උදේ ඉඳන් රැ වෙනකන් නිවන ප්‍රාර්ථනා කරන්න ඒත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ශාසනය කෙරෙහි සිහි කරලා මේ ධර්මය නිවන කියන එක ප්‍රාර්ථනාවට විතරක් අබපු ලෝකෙක අදම නිවන් දකින්න පුළුවන් සාසනයක් මේ තාම නිර්මලයි අපේ ප්‍රමාදයයි තියෙන කියන දැක්ම ඇති කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේලා අවදි වෙලා මේ කටයුතු කරනවා නම් අහිංසක අනන්ත සංසාරේ අපිට අම්මා තාත්තා වෙච්ච අහිංසක ලෝකයට උපකාරයක් කරන්න මේ කාලේ වෙයි කියලා මම මතක් කරනවා. ගොඩක් දුරට මම මතක් කරන්නේ ගිහි අය 1000ක් මේ ධර්ම තේරුම් කරගන්නවට වඩා එක ස්වාමීන් වහන්සේ නමක් තේරුම් ගන්නවා නම් හැදෙනවා නම් හරි වටිනවා කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ලක්ෂයක් හදයි නිවන් මාර්ගය යන පිරිස. ඒ නිසා මගේ මාතෘකාව විස්තර කරන ගමන් අමතර ටික මම මේ කරන්නේ අපේ ස්වාමීන් වහන්සේලාට මේ ශාසනයේ වටිනාකම මේ හැඟීම ඇති කරවනම් හොඳයි කියන කල්පනා දාසින් ඒ ගැනත් බලන්න විශේෂ මට මතක් කරන්න ඕනේ නිවන කියන එක ප්‍රාර්ථනාවකට විතරක් ගොනු කරලා තියන්න පුළුවන් එකක්වත් ප්‍රාර්ථනාවකින් විතරක්වත් ලැබෙන එකක් නෙමෙයි සහේතුකව ලැබෙන එකක් ඒහිපත්තිකෝ මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් ගුණය අදද තියෙන්න ඕනේ භාවනා කරගෙන යනකොට නිවන් දකි කියන තැනකින් නෙමෙයි නිවන කියලා කියන්නේ මෙන්න මේකයි ඒක ලැබෙන්නේ මෙන්න මේකයි කියලා සහේතුකව දැනගෙන කරන්න ඕනේ දෙයක් ඒ ටික මතක් කරලා අපි ටිකක් ආපහු අපේ මාර්ගයට යමු චතුරාර්ය සත්‍යයේදී එහෙනම් මේ අජාත බව අභූත බව අභූත කියලා කියන්නේ නොහටගත් අජාත කියන්නේ නූපන්න නොහට ගැම් අසංකත කියලා කියන්නේ සංකත ප්‍රත්‍යයෙන් හට නොගත් බව ප්‍රත්‍යයෙන් හට නොගත් බව කියන කොටත් කිය මොකුත් හිස් බව වගේ දෙයක්වත් දකින්න එපා දුක නූපදින බව ස්වභාව ධාතු වර්තයෙන් දකින්න ස්වාමීන් වහන්සේ. ධාතු වර්තය කියලා කියන ස්වභාව වර්තේ නිරෝධ ධාතු කියනකොට ඒක කිසිම විඥානයකින් ගත යුතු නිමිත්තක් හැටියට දකින්න එපා. ස්වභාවයෙන් දුක නූපදින ස්වභාවයෙන් දකින්න. කියන කාරණාව ඉතින් සිද්ධියක්. ඒ බව දැකලා ඒ නිවන ගන්න සමත විදර්ශනා භාවනාව වඩන්න ඕනේ. ඒන් සමතය ගැන මම මතක් කරන්නේ විදර්ශනාව ගැන ටිකක් මතක් කරනවා විදර්ශනා විපස්සනා කියලා කියනවා විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් විපස්සනා කියන පාළියෙන් විශිෂ්ට දැක්මක්, විශේෂ දැක්මක්. එතකොට මොකද්ද විශේෂ දැක්ම? සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා විශේෂකින් දකිනවා. සාමාන්‍ය ලෝකයාගේ දැක්මට වඩා විශිෂ්ටයි. මොකද්ද සාමාන්‍ය ලෝකයාගේ දැක්ම? මොකද සාමාන්‍ය ලෝකයාගේ දැක්ම අපි මෙහෙම ගම්මු අනිත් ඔක්කොම අවශේෂ ධර්මතා ගොනු වෙන මූලික තැනක් තියෙනවා. ඇහැ පරිහරණය කරනකොට ලෝකයේ දැක්ම තමයි අපිට යමක් තියෙනවා නම් මේ ඉදිරියෙන් තියෙන දේවලුයි මට පේන්නේ පේන දෙයි තියෙන්නේ කියන විදිහටයි ලෝකේ දකින්න සාමාන්‍ය අය. එහෙනම් ඊට පස්සේ ඒ තියෙන දෙයට කතා කල්පනා කරන එක තමයි සත්පුද්ගල භාවයෙන් හෝ මේක වටාපත කෝපයක් තිගානක් කියලා හෝ දකින දෙයට ඇතුලේ ඊට පස්සේ බෙදෙන්නේ. මූලිකම දැක්ම තමයි ඉස්සෙල්ලාම ඉදිරියෙන් තියෙන දෙයි පෙනෙන්නේ පෙනෙන දෙයි තියෙන්නේ කියලා මේ පෙන්නේ ලෝකෙට. තියෙන සද්දයකුයි ඇහෙන්නේ ඇහෙන සද්දේ තියෙන්නේ තියෙන ගඳ සුවඳයි දැනෙන්නේ දැනෙන ගඳ සුවඳ තියෙනවා තියෙන රසයි දැනෙන්නේ දැනෙන රස තියෙනවා. කයට යමක් ගැටුනොත් මෙතන තියෙන පුටුවයි කයට ගැටුනේ මට ගැටුණු පුටුව මෙතන තියෙනවා. හිතට දැනෙන්නේ මට තියෙන ගෙදරයි සිහි උනේ සිහි වෙච්ච ගෙදර තියෙනවා කියන මට්ටමයි ලෝකෙට මුලින්ම හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ බෙදා ගන්නවා තියෙන දේ හම්බ වෙන්නේ හම්බ වෙන දේ තියෙන්නේ තියෙන දේ මේකයි. කියන කෙනාම එකයි කියලා බෙදාගන්න එක ඇතුලේ. බෙදීමකට ප්‍රභේදයකට යන්න කලින් දර්ශනයම වෙනස් වෙන්න ඕනේ. දර්ශනය කියන්නේ ඔය ලෝකය දකින ක්‍රමයට වඩා විශේෂයකින් දකින්න ඕනේ. මොකද්ද විශේෂය? තියෙන දේ පේනවා කියනකොට තියෙන දේ තියෙනවා කියලා ලෝකය දකිනකොට ඒකේ විදර්ශනා නුවණට මම හේතු පෙන්වන්නා විදර්ශනා නුවණට අහු වෙන්න ඕනේ පවතින දේ පිනෙනවා නෙමෙයි පිනෙන දේ පවතිනවා නෙමෙයි කියන නුවණ එන්න ඕනේ අනිත් පැත්තට යන්න ඕනේ ලෝකයාගේ දැක්මට වඩා සම්පූර්ණ වෙනස් දර්ශනයක් වෙන්න ඕනේ මෙයාගේ ලෝකෙට තියෙන ඉදිරියෙන් තියෙන දේ පේන්නේ පේන දේ තියෙනවා විදර්ශනා නුවණට හසු වෙන්නේ මොකද්ද පෙනෙන දේ පවතිනවා නෙමෙයි පවතින දේ පෙනෙනවා නෙමෙයි. ඒ කියන්නේ යමක් පවතිනවා නම් ඒ දේ අපිට පේන්නේ නැහැ. අපිට පේන යමක් තියෙනවා නම් ඒක පවතින්නේ නැහැ. කියන මෙන්න මේ මට්ටමට අපි දකින්න ඕනේ. ඒකට මම උපමාවක් ගන්නවා ස්වාමීන් වහන්සේ නිරිඟෝ වගේ දන්නවා ඇති නිරිඟෝ දිහා බැලුවොත් ජලය වගේ පේනවා නිරිඟුව දිහා බැලුවොත් ජලය වගේ පේනවා. තිරසංගත සතෙක් බලන්න එයා හිතාගෙන ඉන්නේ ජලය වගේ පේනකොට මේ පේන දෙයි තියෙන්නේ එතන තියෙන දෙයි පේන්නේ කියලා තිරසංගත සතාගේ අදහස. ජලය වගේ පේනවා, පේන දේ තියෙනවා කියන එකයි එයාගේ අදහස. තියෙන දේ පේන්නේ, පේන දේ තියෙන්නේ. එයාට පිපාසයකුත් ඇති වුණොත් ජලය වගේ පෙවුනොත් තියෙන දේ තිබුණොත් දුවන්නේ නැතු වෙන්නේ නැහැ. දුවනෝමයි. විපාකයකට ඇති වෙනවා. වතුර වගේ පේනවා. තියෙන දේ තියෙනවා. එතකොට තණ්හාව හික්මනවා කියන එක වෙන්නේ නැහැ. දුවනෝමයි. ඒ අරමුණම එකම විදිහට අපිට පේනවා. අපි ශනිකව නුවණින් ඇත්ත දකිනවා. තේින ජලය වගේ තියෙන මෙරිඟුව. තියෙන දේ තියෙනවා නෙමෙයි ජලය වගේ පේන්නේ. නමුත් තියෙන මිරිඟු ස්වභාවය, නලියන ස්වභාවය. එහෙම තියෙන තැනක තියෙන ජලය වගේ. අපිටත් විපාකය ඇතිවෙනවා. ජලය වගේ පේනවා අපිට. නුවණයි අපිට පියුණට තියෙනවා නෙමෙයි මේ හිඳ දුවන්නේ. එතකොට තිරසංගත සතා විඳින දුක අපි විඳින්නේ නැහැ මිරිඟුව පිටිපස්සේ විඳිලා බොරුව පිටිපස්සේ දුවලා ඇත්ත අහිමි කරගන්නවා නම් ඒ සතා ඒ ටික අපිට වෙන්නේ නිරුග පිටපස්සේ දුවනකොට වතුර නැති තැන වතුර හොයාගෙන දිවීම නිසා පිපාසය වැඩි වෙනවා විහෙස වැඩි වෙනවා දුකත් වැඩි වෙනවා වතුරක් නොලැබෙනවා ඒ විතරකුත් නෙමෙයි වතුර හොයාගන්න ඇත්තටම දැනක් තියෙනවා නම් ඒ ටිකත් අහිමි වෙලා ඇයි බොරුව පිටපස්සේ දුවනකොට ඒ කාලේ වැය වෙලා ඇත්ත හොයාගන්න තියෙන කාලේ වැය වෙලා තියෙනවා අපිට බොරුවටත් දාලා ඇත්තෙනුත් අයින් කළා කියන තරමේ මහා අයහපතක් කළා තියෙනවා. දැන් මෙතන ඇත්ත දැක්කහම අපි මිරිඟුව නිසා ජලය වගේ පේනවා. නමුත් ඒ උනට තියෙනව නෙමෙයි කියලා කන්න නිසා දකින නිසා අපි බොරුවේ පිටපස්සේ දුවන්නේ නැහැ. වතුර නැති තැනක වතුර ඇති බවට බොරුව පිටපස්සේ දුවලා ඇති වෙන විහෙසක් තියෙනවනම් ඒකත් නැහැ. ඒ දුකත් නැහැ අපිට. පිපාසය වැඩිවීමෙන් එන දුකක් තියෙනවනම් ඒ දුකක් නෑ අපිට. රැවටීම නිසා ඇතිවන දුකක් තියෙනවනම් ඒකත් නෑ අපිට. බොරුව නැති බොරුව පස්සේ දිවීමෙන් ඇති වෙන දුක නැතුව විතරක් නෙමෙයි. ඇත්තටම වතුර ටිකක් හොයාගන්න තැනක් තියෙනවා නම් ඒකට හොයාගන්න කාලෙත් ඉතුරු වෙලා අපිට. හොයාගන්න ක්‍රමයක් තියෙනවා. අවැඩිමුත් නතර කළා යහපතට යන්න අපි දෙසලස්සල දින මේ දර්ශනය එකම දර්ශනය වැරදුනහම යහපතත් අතහැරවලා යහපතෙත් යොදවනවා. ඒ දර්ශනේ නිවැරදි වුණාම අයහපතෙන් අතහැරලා යහපතට යොදවනවා. විදර්ශනා කියනකොට ලෝකයේ දකින්න සනන්ස මේ කතා කරන විදර්ශනා කියන්නේ මේ ප්‍රඥාවෙන් කරන වැඩක්. මේකට අපහු ස්කන්ධයන් දගන්න පුළුවන් කරන සිද්ධියක් නෙමෙයි. තිරසංගත සතාටත් එකම ඇහැ තිබුණේ අපිටත් එකම ඇහැ තියෙන්නේ. එතකොට ඒ තැන අපේ නුවණ අරගෙන ගියාම නුවණෙන් අපේ විපාකේ වෙනස් වෙනවා. ලෝකයා දුක් විඳින මට්ටමේ යමක් උපදවාගෙන දුක් විඳින්නේ ඒ දුකේ නූපදීමක් වෙනවා අපිට. අපි කියන අර්ථය ගන්නට එතෙන් දෙයි. නමුත් දැනට අපි මෙහෙම කළොත් විදර්ශනාව කියන කාරණාව අනුමාන තේරුම් කරගන්න පවතින දේ කිසිම වෙලාවක අපිට පේන්නේ නැහැ. අපිට පේන දේ පවතිනා නෙමෙයි. තව උපමාවක් මම කියන්නේ වැලි ගොඩක් වගේ දෙයක් ගන්න. අපිට වැලි ගොඩක් වැලි කන්දක් නෙයි. නමුත් අපිට පේන දේ තියෙනව නෙමෙයි. තියෙන්නේ වැලි කැට. පේන්නේ වැලි ගොඩක්. අපි වැලි ගොඩ අල්ලන්න කියලා අත දැම්මොත් වැලි කැට ටික අපේ අතේ හැපෙයි මිසක වැලි ගොඩක් අහුවෙන්නේ නැහැ. වැලි කැට ටිකක් තියෙන තැනක අවකාශ ධාතුවට සාපේක්ෂව අපිට හැපතලයක් ගොඩක් පේන්න පුළුවන්. නමුත් එතන තියනවා නෙමෙයි. ඒ වගේ විදර්ශනා නුවණ වැඩුණාම පවතින දේ සහ පිනෙන දේ කියන ධර්මතා දෙකක් අපිට හම්බ වෙනවා. අපි මෙහෙම කියනවා මෙතන පෙනෙන්නේ අනිකක් පවතින අනිකක් කියලා දැන් මේ දර්ශනය ගත්තාම ඉගෙන ගත්තොත් ඒක ඇත්තද කියලා ඔප්පු කරගන්න බලන එක තමයි විදර්ශනා කියලා. අපි මේ කඩලා කඩලා බලන්න දැන් අපිට මේසෙ කියලා හතරස්සොත් එනවා. නමුත් මම කියනවා මේ පේන නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන රූප කලාප කලාප වශයෙන් එහෙම තියෙන තැනක ඇත්ත රූප කලාප කලාප වශයෙන් නම් ඒ කියන්නේ මේසයක් පිටින්ම හැදිච්ච එකක් ලෝකෙ කොහෙවත් නැහැ. මේෂේ නොවන හේතු කාසියක් එකතු වෙලායි අපිට මේෂේ වගේ යමක් පෙනෙන්නේ. එතකොට අපිට පෙනෙන ඒ වස්තුව ඇති වෙන්න තිබුණ හේතුව තුල ඒ වස්තුව තියෙනවා කියලා දකින්න එපා. රූප කලාප කලාප රාශියක් එකතු වෙච්ච තැනක එකතු වෙලා නම් අපිට මෙහෙම යමක් පෙනෙන්නේ. අපිට පේනවා රූපයක්. පේන රූපෙට නවාතනක් දෙන්න එපා. අපිට පේන රූපෙට නිම්මක් මෞසුවම්නාසලට කියන්නම් අපිට රූපයක් පේනවා රූපෙට මින්මත් මම කියන්නම් මොනතරම් හරෙන් තොර රූපයක්ද අවිද්‍යාව නිසා අපි හරවත් කරගෙන ඉන්නේ කියලා වතුරක් දිහා බලනකොට වතුරක ඡායාවක් වැටෙන තිබුණා ස්වාමීන් වහන්සේ වතුරේ තියෙන ඡායාව රූපේ අපිට පෙනේ පොකුණක් තියනවා කියමු පොකුණ ගාව ගහක් තියනවා නම් ඒ ගහේ වැටිච්ච ඡායාව අපි වතුර දිහා බලනකොට අපිට වතුරේ ගහක් පෙනේ. පෙනෙනව නෙවෙයි පේනවා. පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ හැපෙයි මිසක කවදාවත් අහු වෙන්නේ පේනවා කියන එක දිත්තේ දිත්ත මතන් කියන්නේ පෙනීම පෙනීමක් විතරයි කවදාවත් ඒක අල්ලන්නවත් බෑ. චතුන්නංච මහා භූතානං උපාදාය රූප සතර මහා භූතයන් නිසා විද්‍යමානයි. වතුර නිසා විද්‍යමානයි අපිට මේ ගහක් තියෙනවා කියලා. නමුත් ඒක වතුර නෙමෙයි. ඒක අල්ලන්න කියලා අපි අත දැම්මොත් අත හැපිලා හිටින්නේ වතුර මිසක කවදාවත් අල්ලන්න බෑ. මේ තේ ඇහැට පෙනෙන රූප ඇහෙන් කරන කෘත්‍ය ඔන්න ওই මට්ටමට ගන්න. දැන් මේ පෙනෙන ඡායා රූපේ වතුර තුල අපිට සැප දුක් විඳින්න පුළුවන් වෙයිද? අපේ ජීවිතයෙන් මොකද්ද මේ පේන දේෙන් කරගන්න පුළුවන්? පෙනෙන දේ විතරමයි. ඒකේ දෙක්කමත් තමයි. දකින්න දේ දකින්න විතරයිමයි පුළුවන් අල්ලන්නවත් බෑ අල්ලනකොට මතයන් ඒ වගේ ඒ වතුර ඡායාව වැටලා තියෙනවා වගේ මේ පටවි ධාතු තුල ඡායාව වැටලා තියෙනවා අපිට පේන දේ අල්ලන්න ගියොත් මේ අහුවෙන්නේ පේන දේ නෙමෙයි. මහ භූතයන්ගේ අත හැදලා හිටි. කය කය පොට්ටබ්බ ධාතුවේ ගැටලා තින්නේ මේ. එතකොට පේන දෙයට පේන රූපෙට මින්ම ඒක. ඒ විදිහට බලලා පේන රූපෙට නවත්තනක් දෙන්න එපා. ආපහු හොඳට රූපයක් පේනවා. හොඳට සිහි කරන්ද අපි කියමු වැලි කන්දක් පේනවා. විදර්ශනා නුවණ අරගෙන යනවා. හරි. මේ පේන වැලි කන්ද මේ වැලි කැටයට දයිති මේ වැලි කැටයට දයිති කොයි වැලි කැටයට දයිති එකින් එකට කඩලා කඩලා කඩලා බලන්න එහෙනම් මේ වැලි කැට එකකටවත් අයිති නැත්නම් එහෙනම් ඊස් අවකාශයට දයිති ඒකට අයිති නැහැ එහෙනම් මේ කන්දකෝ දැන් කන්ද නැහැ කියන්නේ මේ නැහැ කිව්වොත් උච්ඡේදවාදී කන්ද තියනවා කියන එක සාසෝ දෘෂ්ටිය කඩලා කඩලා කඩලා බලලා කන්දක් නැහැ කිව්වොත් එතකොට උච්ඡේදවාදී එහෙනම් වැලි කැට ටික එකින් එකට එකින් එකට බලනවා එකම වැලි කැටයක්වත් අයිති නැහැ. එහෙනම් මේ අවකාශයකට අයිති නැහැ. එහෙනම් මේ කන්ද වගේ පේන එකක් නැද්ද? පේන එකක් නැහැ කිව්වොත් බොරුවක්. ඇයි පේනවනේ? පේන එක තියනවා කිව්වොත් ඒක බොරු වැලි කැටවල නැහැ. පේන එක නැහැ කිව්වොත් ඒක බොරුවක් හිතට පේන නිසා. පේන එක තියනවා කිව්වොත් ඒක බොරුවක් වැලි කැටවල එකන එකට පතිත වෙන තැනක් පිහිටයි කියන තැනක් නුවණින් විමසනකොට ඇති නිසා ඒ නිසා මෙයා ඇති කියලා ඇති කියන දෘෂ්ටියට යන්න රූපේ පැත්ත දකින නිසා නැහැ කියන දෘෂ්ටියට යන්නේ නැහැ නාමයේ පැත්ත දකින නිසා නාම රූප ධර්මයන් දෙක ගැන නුවණේන නිසා මෙයා උච්චේ සාස්ත්‍ර දෘෂ්ටි දෙක නැතුව මේ නාම රූප ධර්මයක් සිද්ධාන්තය දකිනවා යමක් පෙනෙනවා කියන තැනක තියෙන්නේ නාම රූප ධර්මයක් නේද කියන නුවණ මෙයාට එනවා ඉබේම මොකද රූපය කියන අපිට හම්බෙච්ච අද රූපය කියන තැනක පවතින ඇත්තම ස්වභාවය මේකයි ඊට පස්සේ ඒ හින්දා ඒ පැත්තට යන්න බෑ ඊට පස්සේ ඒක ගැන නුවණින් බලනකොට එතන නැත්තම් එනම් අපේ චිත්තජයසික නිසායි අපිට මේ දේ පේන්නේ පේන නිසා නෑ කියන්න බෑ කියන නුවණක් එනවා ඒක දැන්මම කලබල වෙන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේලා මේ කරන දේ දැනට තියෙන්නේ රූපයක් පෙනෙනවා නම් පෙනෙන රූපෙට නවාතනක් දෙන්න එපා. පෙනෙන රූපෙට නවාතනක් දෙන්න එපා කියන්නේ හැම වෙලාවෙම විමසන්න. යමක් හම්බ වුණොත් අපි විදර්ශනා කරනවා කියන කඩලා කඩලා කඩලා බලමු. වටාපත කියලා දැන් පේනවා අපිට. පේන දේ නෑ කියන්න එපා. තියෙනවා කියලා ගන්නත් එපා. දැන් අපි මේක විදර්ශනා කරනවා මේකේ තියෙන නූල් කැලේ ටික ගලවලා පැත්තකින් තියෙන හිතෙන්න තල්කොළ කැලේ ටික ගලවලා පැත්තකින් තියෙනවා ලීකොළ කැලේ ටික ගලවලා පැත්තකින් තියෙනවා දැන් අපිට පේනවා එහෙනම් දැන් මේ පෙවුණු හැඩේ කෝ දැන් වටාපතක් කියලා අපිට යම් හැඩ සටහනක් තියුණා නම් ඒකට අදාළ කැලේ ටික ඔක්කොම අඩු නැතුවම තියෙනවා අපිට යමක් තෙවුණා නම් තෙවුණු තැනක පවතින ටික දැන් අපිට පේනවා හොඳට. මෙහෙම ටිකක් තමයි පවතින්නේ. එහෙනම් මට වටාපත කියලා පෙනෙද්දි ඇත්තටම පවතින්නේ දැන් මේ ටික නේද? එහෙනම් මේ පවතින දෙයට පිනෙන දේ අයිති නම් ඇයි වෙන් කළාම වෙන් කළාමත් එහෙනම් ඒ තුමු දේ තියෙන්න ඕනේ. පවතින දෙයට පේන දේ අයිති වුණා නම් ඒ පවතින දේ කෑලි කෑලි වලින් දැන් අපි වෙන් කළා නූල් ටික පැත්තකින් තිබ්බා, තල්කොළ ටික පැත්තකින් තිබ්බා, රෙදි කැල්ලක් පැත්තකින් තිබ්බා, ලී මිටක් පැත්තකින් තිබ්බා. ඔන්න පැවතුණු දේ අයින් කළා. දැන් පෙනෙන දේ, පවතින දේ වුණා නම් ඒ පෙවුණු හැඩසටහන ඒ ටිකත් ඒකේ තියෙන්න ඕනේ දැන්. නමුත් දැන් ඒ ටිකට මොකද උනේ? මොකද අපිට වටාපත හැටියට පෙනුණු වෙලාවේදී තිබුණු කෑලි එකක්වත් අයින් කළේ නැහැ. ඔක්කොම ටික තියෙනවා. අත්තු නැතුවම තියෙනවා. එහෙනම් අපිට පහළ වෙච්ච සංඥාව වෙනස් වෙලා තියෙන්නේ. ධාතු වෙනස් වෙනකොට සංඥා වෙනස් වෙන එක අපිට තේරෙන්නේ නැති. නමුත් එතකොට මේ නුවණ යනකොට ස්වාමීන් වහන්සේ විදර්ශනා ඥානය යනකොට තියෙන වාසිය තමයි යමක් පිනෙනවා නම් පිනෙන දේ පිනෙන දේ බාහිර උපකාරයෙන් Tamanටයි පිනෙන්නේ කියන නෝන එනවා. අද අපි හිතාගන්නේ පිනෙන දේ බාහිර තියෙන දේ කියලා බාහිර තියෙන දේ ඇත්ත ඇති හැටි පවතින දේට නුවණ එනකොට පෙනෙන දේ ඇස් ඉදිරිපිට දෙනකොට පෙනෙනවා පෙනීම පෙනීමක් විතරමයි අහකට යනකොට පෙනෙන දේ නැති වෙනවා කියන තැනකින් මේ ඥාන දර්ශනය එන්නෙන්න වැඩිනවා මේකදී තව තීරණ කරගන්න තියෙන කාරණා ගොඩාක් තියෙනවා නමුත් අනුමානට මම රළු මතක් කිරීමක් කළේ ස්වාමීන් වහන්සේ ලෝකයේ අපි දන්න අපි දකින දේට වඩා දැනගන්න දැකගන්න බොහෝ දේ තියෙනවා ඉතින් මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය උදව් කරගෙන මේ අනන්ත ජාති සංසාරයේ මේ අත දුවමින් සැරිසරමින් ආපු මේ දුක්ඛාගත ජීවිතයට නවාතනක් දෙන්න නතර වීමක් දෙන්න ලැබුණු මේ ජීවිතයෙන් ඒ ධර්ම අවබෝධ කරගෙන මේ ජීවිතේම අපේ නිවීම අපේ මිදීම අපි හදාගන්න ඕනේ ඒ ජීවිතය හදාගත්තොත් ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන උත්තම පූජාව. ඒ තමයි ඇඟලේ කිරි කරලා පෝපෝ ආදරණීය අම්මලා මේ ලෝකේ ඉන්නේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මව් නෝන කෙනෙක් නැහැ. පියා නෝන කෙනෙක් නැහැ. නිවන් දකින්න තියෙන හේතුව තියාගෙනම නිවන් දකින්න මඟ නැතිකම නිසා බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා අබුද්ධෝත්පාද කාලෙක ඉපදුන වගේ වටපිටාවකින් මැරෙන අහිංසක අය ඉන්නවා. ඒ අය කෙරෙහි දානුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ පෞද්ගලික අදහස් පෞද්ගලික අපේ කැමැත්තන් පැත්තකින් තබලා අපි මේ ශාසනය ගැන පොඩ්ඩක් අවදීන් බලමු. ශාසනය ගැන අවදිකමක් ඇති කරගනිමු. ඒක හැබැයි අපිට කරන්න වෙන්නේ නිකාය වශයෙන් හෝ පන්ති වශයෙන් හෝ පක්ෂ වශයෙන් හෝ බෙදලා නෙමෙයි. ඇවත් වලින් අඩුපාඩු වලින් ඕම් ඕම් දිහා රවාගෙන නම් නෙමෙයි. අඩුපාඩු නැති ජීවිත හොයන්න මේ අවිද්‍යාව තුල අමාරුයි. අවිද්‍යාව තුල අඩුපාඩු වැඩි වෙන්න පුළුවන්. භාගෙන් බිඳුනහම ඒක විසි කරනවට වඩා අලෝල හරි ගන්න වැඩක්කට පුළුවන් නම් ඒක වටිනවා. අඩුපාඩුවක් වැරද්දක් වෙච්ච කෙනෙක්ගේ ජීවිතය හරි හදලා දහමට ගන්න පුළුවන් වුණොත් ඒක හරි වටිනවා. ඒ අඩුපාඩු අවඥා සහගත නොබලා අපි අතින් අඩුපාඩු නොවෙන්නවා වගේ. හිතන්න නැතුව හැම දිනාම එකට එකතු වෙලා අවංකවම නියම දහම මොකද්ද ඇත්තටම ශාසනය වෙනුවෙන් කළ කරන්න පුළුවන් දේ මොකද්ද? ඇත්තටම කවදාම දවසක අපි මැරෙනවා නම් ඒ මැරෙන්න ඉස්සර වෙලා මේ අජරාමර බව ලබන්නේ අපි කොහොමද කියන කාරණාව සාකච්ඡා කළා. මේ ශාසනයට උපකාරයක් වෙන්න ස්වාමීන් වහන්සේගේ ජීවිතවලට උපකාරයක් කරගන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මගේ ගාථාව අවසන් කළේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සචිත් පරියෝ දපනං කියන ටිකෙන් අවවාද කළේ හිත පිරිසුදු කරගන්න කියලා. ඒ අජරාමර බව අරමුණු කරගෙන නිවන අරමුණු කරගෙනයි හිත පිරිසුදු කරගන්න කියලා හිත පිරිසුදු කරගන්න පුළුවන්. ඒ විදිහට විදර්ශනා කළාම ඒ විදර්ශනා නුවණට තව බොහෝ වටපිටා බොහෝ කරුණු ඇතුළු වෙන්න ඕනේ දැනගන්න ඕනේ ඒ ඔක්කොම දැනගන්න කතා කරන්න කාලේ නෙමෙයි ඒතං බුද්ධාන ශාසනං මේකයි බුදුරජාණන් වහන්සේලාගේ ලෝකෙට දෙන අනුශාසනාව ලෝකයේ තුලද දුකක් නොලබා ලෝකයේ තුලද සැනසෙල්ලක් ලබලා ජරා මරණ දුකෙන්ද මිදෙන්න කියන පණිවිඩය තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ගාථාව තුල බොහෝ දෙනෙක් බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවේ භාගයක් කරනවා. අකුසල කරන්න එපා කියපු නිසා ඒ ටිකක් නොකරනවා. කුසල ධර්ම කරන්න කියපු නිසා ඒකත් කරනවා. ගොඩාක් දෙනෙක් සචිත්ත පරියෝධවණන් කියන අවවාද හික්මෙන් ධර්ම උත්සාහය අඩුයි. බුදුරජාණන් වහන්සේට සැබෑම විදිහට ආදරය කරනවා නියම බුද්ධ ශ්‍රාවකෙක් කියන ගණයට යනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුවම කටයුතු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ එකතු වෙන්න ඕනේ අපි හැමදෙනාගේම ජීවිතයට මේට වඩා සජීත්ත පරියෝදපණන් කියන ටික ඒ ටිකත් එකතු කරගෙන අපිට පුළුවන් නම් අපි හැමදෙනාම එකට එකතු වෙලා මම නැවතත් මතක් කරනවා නිකාය වශයෙන් පන්ති වශයෙන් පක්ෂ වශයෙන් බෙදීමකින් තොරව සාකච්ඡා කළා අවුරුදු ගණනකට මාස ගණනකට හරි කමන්නේ එකට එකතු වෙලා මේ ගැන කතා කරලා ඔක්කොම එහෙම වැඩ පිළිවෙලක් හරි හදාගෙන මේ බුද්ධ ශාසනය නගා සිටලා අපි දුකෙන් මිදෙන්නේ කොහොමද කියන අදහස ඇති කරගන්න ඇති කරගෙන සචිත්ත පරියෝදපණන් හිත පිරිසුදු කරගන්න කියන ටිකක් කරගන්න උත්සාහවත් වෙනවා. අන්න එතෙන්ට ආවොත් නියමානුසාරණව අනුව වෙනවා. ඒ නියම බුද්ධ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවට අනුව හික්මලා ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ අජරාමර නිවනට හුවමාරු කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේලාටත් වාසනාව අවස්ථාව ලැබේවා කියන අදහසින් මගේ දේශනාව අවසන් කරනවා